වගේම මාසේ සෝදු පුහුණු කරපු බණ භාවනා කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ පිළිබඳ හොඳ වැටහීමක් දැනීමක් ඇති කරගත්ත පිළිස හැටියට අපි අත් වෙනවා අපේ දර්ශන හාමුදුරුවෝ අද මේ ධර්ම දේශනාව සඳහා සුරාගේම හෙට අනිද්දා ඉනන්දා කියන දවස් තුනේ දේශන පටන් අවස් දක්වා සිදු කරන සීල භාවනා කටයුතු වීම සඳහා මේ ස්ථානයට වැඩම කරගන්න අවස්ථාව ලැබීම පිළිබඳ ඊළඟ දවස් දෙකේදී සාත්‍ය ධර්ම සාකච්ඡා පවත්වන්නට කටයුතු පිළියෙල කරගෙන සිටිනවා එච්චිදීල කරගෙන කියනවා කියලා කිව්වා යමක් මතක් කරන්න ඕනේ හරියටම අම්බුලන් වහන්සේගේ වැඩම කිරීම අල්ලපු අපට දැනගන්න ලැබුණේ නැහැ අවිශ්චිත භාවයක් සෞඛ්‍යයේ මාශයේදී ඒ වාර්ෂික ප්‍රතිකාරාදී කටයුතු සඳහා අපට මතක් කරපු දායක පිළිසිතින් ඒ ආකාරයට අපට දැනගන්න ලැබුණේ පෙරසා හිට දවසේත් අනිද්දා දවසේත් අනිද්දා දවසේ සිදු කරන සීල භාවනා පිළිපදීදී පිළිසක දන් දීමක් කරන්න අපට ලැබුණේ කොතරම් ප්‍රමාණයක් දෙමින්වාද කියලා හිතා ගන්නට අවස්ථාවක් ලැබුණේ ඒ පිළිබඳ යමක් ඒ සංවිධානය කළ ආත්මුන් සඳහන් කරනවා නම් ඒ ආහම්දුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පසු ඒවා ඉපත් කරනවා ඇති මා අවස්ථාවේදී ඒ හාමුදුරන් වහන්සේව ගෞරව පෙරටුව පිළිගැනීම හා අපේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමයි කරනු ලබන්නේ. මේ රාත්‍රියේ වහන්සේ අපේ විහාරස්ථානයේ වැඩ සිටියා දෙන්දම් දේශනාව ආරම්භ කරන්න සූදානම් වන අවස්ථාව. මේ දේශනාව මහෂේ පරණ උසිත සමති කාල පරිච්ඡේදයක් සිදු කරනු ඇති. ඒකත් ඉඳල අනිද්දායින් අනිද්දා දිනවල ඒ සීල භාවනා සිතම් සිද්ධ කරනවා ඒවාට කාට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ආශිර්වාද කරනවා රත්නශ්‍රී සූවිශී ගුණ ආශිර්වාදයෙන් උතුම් දේශිනි මහා බෝසම්දුන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් අප විසින්ද කැවිදි භා දෙවි භූමියේ සතර හතලියක් තිස්සේම සිදු කරපු සියලු ඒ ආගමික ශාසනික සමාජ ඒවල තුලින් උදාරිච්ච උදාකරගත් කුසල සම්පත්තීන් තුලින් අපේ හාමුදුරන් වහන්සේ හොඳ හැටියට ධර්මය ජීවිතය සම්බන්ධ කරගෙන ලකුණ කරමින් අන්නයට හොඳ හැටියට ජීවිතයට සම්බන්ධ කරගෙන හාමුදුරන් වහන්සේ නමක් හැටියට අපට හොඳ හැටි හඳුනා ගන්නට පුළුවන් වී තිබෙනවා. අවුරුද්දක් ධර්මයේ ජීවිතයේ කටයුතු හා උන්වහන්සේගේ ජීවිතයට අවශ්‍ය කරන නිදුක් නිරෝගී සුවකායික මානසික ශක්තියින් දීවා මෙසුදු කරන හැම කටයුත්තක්ම උන්වහන්සේගේ ඒ පාරමී ගුණ ශක්තියෙන් දිනු කරගන්නට වාග්ය වේවා උන්වහන්සේට විගාසි සංසප්තියින් වේවා කියන ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාව උදා කර ගැනීම සඳහා හාමුදුරන් වහන්සේ සමග විතර ධර්ම සාකච්ඡා ආදී කටයුතු මහා ශ්‍රී ලංකාවේ වැඩ සිටියත් ඉහිඳගෙන සිද්ධ කරන සද්ධර්මයේ කැමැති පිරිසකුයි ඒ මහා ශ්‍රී සමන් කතාවක් පිළිබඳ අවස්ථාව උදා කරගත්තේ ඒ සියලුම දෙනා වෙත අපේ පුණ්‍යානුමෝදනයද සිහි කරනවා කාටත් මේ වාග්ය සල්ශාදීන් පිළිබඳ ඒ සියලු දෙනාට අද ධර්ම ශ්‍රවණය කිරීම සඳහා හා ඉදිරි දිනවල මේ කටයුතු සඳහා කරන හැම දිනාටත් රත්නත්‍රයේ සූවිසි ගුණාශිර්වාදයෙන් යැසිරි මහ බෝසත්ගේ ආශිර්වාදයෙන් පිළිකරමින් යහපතක්ම දීවාකින් පාර්ථනා කරනවා දැන් බණහන්න සුදානම් වෙන්න නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි තියන්ති ධම්මං සරණං ගච්ඡාමි තියන්ති සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං අදින්න සීලපඤ්ඤා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදා සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත Thank you.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 මම හැමදාම මතක් කරනවා පින්වත්නි ලෝක ධර්මයන් අනුව ගිය එහෙම නැතිනම් ආශ්‍රව ධර්මයන් අනුව ගිය වචන අපේ සිතට හොඳට හුරු පුරුදුයි. සසර පුරාවටම අපි හුරු පුරුදු කළේ නිසා. නමුත් ලෝකයෙන් මිදීම සඳහා උපකාරී වන ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙන වචන අපේ సంతානයට හුරු පුරුදු මදි. මොකද සසරගත ජීවිතවල අපි ඒ ස්වභාවය හුරු පුරුදු කළ නැති නිසා ඒ නිසා ධර්මය කියන ධර්මතාවයේද පින්මුතුනි ආශ්‍රව ධර්මයන් ශේක්‍රීමට උපකාරී වෙන වචන නිසා ඒව රැඳෙන්නේ අපේ මනසේ බොහෝම ටිකයි. ඉතින් ඒ නිසා හොඳට හොඳ අවධානයකින් හොඳ වුවමනාවකින් ඒ ධර්මයේ ශ්‍රවණය නොකළොත් මතක හිටින්නේ නැහැ. අපේ සිත් තුළ ධර්ම කරුණු ධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ධර්මය අපේ සිතේ මතක හිටින විදිහට ශ්‍රවණය කරන්න. හිත නොයේ කර්මණු වල දුවන්ට නොදී ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා මම මුලින්ම මතක් කරනවා. පින්වත්නි මම මාතුකා කළ සූත්‍රයේ තියෙන්නේ සංයුත් නිකායේ අරක සූත්‍රය. මේ අරක සූත්‍රය විස්තර කරලා දෙන්න ඉස්සර වෙලා අපි හැම දිනම එන ගමන් කරන සසරගත ස්වභාවය ටිකක් අද දවසේදීත් මතක් කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ ස්වභාවය මතක් කරන්නට හිතුනේ අපි පිළිහිටලා ඉන්න අපි ජීවත් වෙන වටපිටාව අපිවත් නොදන්න නිසායි අපි මේ තරම් සතුටින් ඉන්නේ. සත්‍යධර්මයට අපේ ආදරය නැතිනම් අපේ අවධානය අපේ ජීවිතේ කැපවීම අඩු වෙලා තියෙන්නේ. සසර ස්වභාවය ටිකක් හරි තේරෙනකොට තමයි සත්‍යධර්මයේ ඕනකම අපිට මතුවෙන්නේ. ඉතින් ඒ නිසා මුලින්ම අපි හැම දිනාගෙම ජීවිතය කියලා කිව්වත් කමන්නේ සසර කියලා මුත් එකක් නෙමෙයි. අපි හැම දිනාගෙම ජීවිතේ පොඩ්ඩක් කියවලා බලමු. පින්වත්නි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ වික්ෂුන් වහන්සේලාට මහන්සිනේ සතර මුළු කෙලවරක් පෙනෙන්නේ හොඳ irdi ඇති අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් ආහාර පාන ගන්නෙත් නැතුව සිතුලිට සිතුලියාදී කටයුත්තකට යන්නේ නැතුව රෑ දවල් දෙකේ අවුරුදු 100ක් තමන් වහන්සේ පෙරවිසූ කඳ පිළිවෙල සිහි කර කර සිහි කර කර ආපස්සට ගියත් මේ දීර්ඝ සංසාරේ ඡායා මාත්‍රයක්වත් කෙලවරක් දකින්නවා කියලා හිතන්න ඕනේ කියලා. ඉතින් ඒ බඳු සසර ගමනක් අපි හැම දිනම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දීර්ඝ සංසාරේ නිකම්ම අපියාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාරේ එනකොට ආදරණීය මව්මල විලාගේ අඳ කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි පියාමල දුකට අඳපු කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි දුව පුතා සහෝදරය සහෝදරිය මල විලාවේ අඬපු කඳුලියකට පොළොස් සතර මහා සාගරයක ලෙස වැඩි ඒ වගේම තිරසං ආත්ම වල පුදුම වෙලාවේ විඳ දුක් අනන්තය පරිමාණයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් භවයෙන් ගහිලා නිසා අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවය තුළ නිබඳු දුකක් තියෙන නිසා භවයේ තුලින්ම සත්‍යෝ නිබඳු දුකක් විඳින නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපාය හරියට ගෙදර වගේ කියලා. ඉතින් මම පොඩ්ඩක් අපායේ ස්වභාවය මතක් කරන්නම්. හැබැයි අපිට හිතෙන්න පුළුවන් මේක අතිශෝක්තියක් අතිවර්ණනාවක් අපිව බය කළා පෙන්වන්න හදන එකක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවද බොරු කියන උත්මයක් නෙවෙයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා දේවදූත සූත්‍ර වගේ සූත්‍රවලදී මහණෙනි මම මේක කාගෙන්වත් අහලා කියන එකක් එහෙම නෙවෙයි. එහෙම නැත්නම් හොඳ ඒ අධිඥා ඇති හිත දියුණු කරපු වෙන කෙනෙක් නැත්නම් දෙවියෙක්වත් අමනුෂ්‍යෙක්වත් කියලා මට කියපු එකකුත් නෙවෙයි. මිනිස්සට ඉක්මෝ පිරිසිදු දිවසින් මම්ම දන්න මම්ම දකින දේයි මම මේ කියන්නේ කියලා මේක සහේතුක බව ඉස්සර වෙල බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වනවා. මේ ලෝකේ බොහොම දෙනෙක් අකුසල කර්ම සමාදානයෙන් නිරේත යනවා ඒ නිරේ ප්‍රථමයෙන්ම තියනවා කියලා පෙන්වනවා පංචවිධ බන්ධනය පංචවිධ බන්ධනය කියලා කියන්නේ රත්විල ලාඹ දල්ලක පාටට ගිනිගෙන දැවෙන ගිනිගත් යකඩ පොළවේ නිති කරවලා අර කුරුසයන ගහනවා වගේ අත් දෙක දිග ඇරලා අල්ලමඩට යකඩ කූරු ගහනවා. ඊට පස්සේ කකුල් දෙකටත් යකඩ යන ගහලා හරියට කකුල් මැදටත් යකඩ යන ගහනවා. මෙන්න මේ කස් පොලකින්ම යකඩ යන වලින් ගහලා තද කළා යකඩ පොළේ බැඳලා තියෙනවා. කෝරෝ කටුකෝ තියුණු දුක් වේදනා විඳිනවා ඒ පාප කර්මය නොදෙවිදී ඒ තා කලුරිය කරන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ එතන බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය දහස් ගණනක් ජීවත් වෙලා එතනින් චිත්ත වෙනකොට ඒකම සංඝාතය කියන සංජීවය කියන නරකයට වැටෙනවා. ඒ කියන්නේ ඒ නරක ස්වභාවය තමයි ඔය පොල් පරාල, සල් පරාල ඉරන්ද ගන්න වෑයවල් තියෙන. අන්නේ වෑයවල් වගේ වෑයවල් අරගෙන මේ ශරීරේ සම්පූර්ණ මස් වහිනවා. අත්වල කකුල් වල මස් වහිනවා. ඒ හේතෙන් කෝරු කසුකු තියුණු දුක් වේදනා විඳිනවා ඒ පාප කර්මය නොගෙවිදි ඒත් කරුණිය කරන්නේ ඉතින් බොහෝ කාලයක් එහෙම දුක් විඳිනවා මරුණාම ආයෙත් උපදිනවා ඊට පස්සේ ඒකම කියනවා සංඝාතය අත්පය කෑලි කෑලි කපලා වෙන් කරනවා ටිකකින් ආයෙත් ඒවා වෙනවා ආයෙත් අත්පය කපලා කපලා වෙන් කරනවා එතකොට අපේ අතන කකුලක් කැපුත් වෙන වේදනාවට වඩා සිය දහස් ගුණයක වේදනාව වැඩි. මේ විදිහට දුක් විඳින නිසත්ති බොහෝ කාලයක් ඒ එකම මහා නරකය කියලා කියන්නේ අවීච මහා නරකයට. ඒ අවීච මහා නරකය කොච්චර පවිත්‍රද කියනවා නම් බොස්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ භවයේ නීචම තන අවීච මහා නරකයයි කියලා. නියත විවරණ ලැබු බෝසතාණන් වහන්සේලා නූපදින තැන් තියෙනවා. මේ අවීච මහ නරකයේ උපදින්නේ නැහැ. මොකද එතන ස්පර්ශයේ ඇටට පවිතුයි. ඒක ඇතිවෙන ගින්න දිහා පියවිය හැකින් යුදුම් 60ක් ඈත ඉඳලා බලුවත් ඇස් කුපරනවා කියනවා. ඉතින් ඒක දිග කතාවක් තියෙනවා. ඉතින් ඒ අවීච මහ නරකයට වැටිලා අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ඒකේ අවුරුද්දකුත් අපේ වගේ අවුරුදු එහෙම නෙමෙයි සමහර විට අපේ අවුරුදු දහස් ගණනක් එහෙ එක දවසක් එබඳු අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් තමයි යවිච් මහනරකේ ඊට පස්සේ මෙබඳු දුක් විඳලා ඒ එකම එතනින් කොක්කුල නරකය කියලා තියෙන උණු වළු නරකයක් මේ හිතෙන් ගන්න සත්‍යය ඒක යටට ගියාම කෝරු කටකෝ දුක් වේදනා විඳිනවා ඒ පාප කර්මය නොදෙවිද ඒ කරන ඒ කලුරිය කරන්නේ ඒකම භූත නරක කියලා අසුචි වලක් තියෙනවා ඒකට ගත්තාම හිත දක්වාම යටට යනවා හිතත් එක්ක ඒක ඉන්නවා ඉන්දිකටු වගේ සුදු කියන පණුව ඒ පණුව හැම ඉඳලා සිවියත් විදලා මසුත් විදලා නහරත් විදලා ඇටත් විදලා ඇට නිදුළු කරනවා කියනවා. ඉතින් ඒකම අංගාරකාසු පබ්බතේ කියලා ගිනව ගුරු කන්ද ඒකම අසිපත්‍ර වනේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මහ විශාල වික්තරයක් කරනවා. මම මතක් කළේ කිමොත් මේ මොහොතකට හිතන්න ඒව බොරු නෙමෙයි ඕගොල්ලන්ට ගෙදර තිය හදන්න උනතරපු කුමෝතුල ටිකක් ඇඟට වැටුනොත් කොච්චර වේදනාවක් දැනෙයිද මේ වගේ ගින්න තුළ අවුරුදු 10000 ගණනක් පැහෙන්න වුණොත් අපි බේරගන්නේ කවුද? හොඳට සිහිපත් කරන්න අපි මෙහෙම හිතියට ඔබඳු සත අපි කුමන දෘෂ්ටියකින් හිතියත් අපි මේක පිළිගත්තත් පිළි නොගත්තත් අපේ ජීවිතයේ තියෙන වෙනසයි. ඉතින් ඔබට මට අදහසක් හිතුණා. දැන් බුදුදහමේ මේ අපාය ගැන විස්තර කරනවා. ඉතින් අනිත් ආගම් වල අපාය ගැන කියන්නේ මට පොඩි කාලේ ඉන්න ඇයි අපේ අම්මලා අපාය කියන ආගමක්ම තෝරගත්තේ කියලා අපිට අනිත් එකට කියන්නේ. නමුත් අපි තෝරගත්තත් නැතත් යථාර්ථය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකේ කාල් තේරෙන්නේ නැහැ. ඉතින් අපි වෙන ආගමකට ගියා කියලා බුද්ධහම වුණා කියලා අපි දෘෂ්ටියෙන් කුමන දෙයක් වලට ගත්තත් යථාර්ථය කියලා එකක් තියෙනවා. ඉතින් අපි එළින සතර ස්වභාවය මෙන්න මෙතනදී. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඒ අතීතයේ පේන්නේ උකන්න මේ ජීවිතය දිහා බලන්න නුවණක් තියෙන කෙනෙකුට එක ධර්මතාවයක් ඇති ජීවිතයක නැගගන්න මම ඔය මතක් කරන්නේ මොහොතේ කොච්චර වතුරක්ද එක දෝත්තක් අරගෙන දිවහම ලුණු රහයි ඒ වතුර දෝත්ත නිම්මක් වෙන අනන්ත අපරිමාණ ජල සාගරයෙන් නැගගන්න වතුර ඔක්කොම ලුණු රහයි කියලා. දැන් මුදෙන් නැදීන් එහා කෙරවල මෙහා කෙරවල ටික ටික බිල බලන්න ඕනේද? ඕනේ නැහැ. නුවණ තියෙන කෙනෙකුට එක ජීවිතයක් හොඳටම ඇති සසර මෙහෙනම් නිබඳුයි කියලා තේරුම් ගන්න. මේ ජීවිතේ බලන්න මේ ජීවිතෙත් අපි කර්මසත්ත්ව කෙනෙක් උරුමයි, සහෝදර සහෝදරිය උරුමයි, ඥාති හිතේසින් උරුමයි. අද ඉන්න අම්මත් අම්මා අපිට කලින් අම්මා මැරිලා හරි අම්මා ඉද්දි අපි මැරිලා හරි මවගෙන් ගෙන්වීමේ දුක එන දවසක් තියෙනවාමයි අපිට තාත්තා කෙනෙක් හිටියනම් අපිට කලින් තාත්තා මැරිලා හරි තාත්තට කලින් අපි මැරිලා හරි පියාගෙන් වෙන්වීමේ දවස් දුක විඳින්න දවසක් එනවාමයි. දූ දරුවොත් එන එහෙමමයි. එහෙනම් අනන්ත සසර මනුෂ්‍යයන්ගේ කුමන ආත්ම භාවයක උපන්නත් ඒ හැමතැනකම ඒ ධර්මතාවය සත්‍යයි කියලා අපිට දැනන්නේ නැහැ. අද යම් කිසි විදිහක ලෙඩවීම නිසා මහලු බව නිසා මරණය නිසා දුක් වෙනවා නම් හැම ජීවිතයකම එහෙමයි. අද නින්දා පහල තැනුම් බඳුන් අහන්ට වෙනවන අද මේ ජීවිතේ ජීවත් කරගන්න ආහාර පාන ටික හොයන්න කවුරුත් දැනලා දෙන්නේ සීත විඳින්මින් උස්නේ විඳින්මින් අවුසුලම් වල වැඩි මේ කරන උත්සාහය ඇති ජීවිතය ගැන කලකිරෙන මෙච්චර දුක් විඳලා අපි හැමෝම හොයන්නේ මොකද්ද කියලා බලන්න මහා විශාල දුක් විඳලා විඳලා විඳලා මේ හොයන්න ඔක්කොම සැප අපි හොයන්නේ සැනසෙල්ල අනන්ත සංසාරෙම අපි හැම දිනම කලේ කරන්නේ ඒක. නමුත් නෝනක් කියන කෙනෙකුට එක ජීවිතයක් ඇති අනන්ත අපරිමාණ සංසාර සාගරයෙන් මනගන්න. එහෙනම් හැමදාම අපි කලේ මේ ටික අතීත ජීවිතෙත් මේ ටිකමයි කර කර ඉඳලා තියෙන නමුත් ඒක නිෂ්කල නිසා අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන කෙනෙක් ඔප්පු වෙනවා. අද අපි දිනන්නමයි මේ ටික කරන්නේ පරදින්නම් කරන්නේ නැහැ. දුක නැති කරගන්නමයි දැනසිල් ලබා ගන්නමයි කරන්නේ. නමුත් අවසනාව කියනවා නම් අපි හැම කෙනාටම ලැබිලා නැති ඒ ටිකම වෙනවා. ඒ මොකද දුක නැති කරන්න උත්සාහවත් වෙන අපි දුක ඇතිවලා තියෙන කොතනින්ද කියලා හොයලා නෙමෙයි මේ ටික කරන්න හදන්නේ. සම බුදුරජාණන් වහන්සේ එහෙම කළේ නෑ බුදුරජාණන් වහන්සේ හරි ලෝකෙට දේශනා කළේ හරියට ලෝකෙ පරගතියෝකි. දුක නැති කරන්න කියලා කරන දේම ලෝකෙට දුකක් වෙලා. මොකද දුක ඇති වෙන හේතු හොයාගන්න මේ දුක නැති කරන්න හදන්නේ. මේ ලෝකයට දුක නැති කරන මාවත කියලා දෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් ඒ ධර්මයෙන් කියලා දෙන්නේ හරියටම දුක නැති කරනවා නම් අනන්ත සංසාරෙත් ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඕගොල්ලෝ කලේ ඕගොල්ලෝ හෙව්වේ මෙන්න මේ ටික. අදත් ඕගොල්ලොන්ට තේන්නේ නැහැ, ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ඕගොල්ලෝ හොයන්නේ මේකයි කියලාත් හොයන ඕගොල්ලෝ දන්නේ නමුත් ඕගොල්ලන්ට ඕනේ වෙලා තියෙන මෙන්න මේ ටික, ඒ ටික මෙන්න යන පාර කියන එකයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි අපි කරන දේ අපි දන්නේ නැහැ. අපිට හිතෙන්නේ ගෙවල් දොරවල් හදනවා, දරුවෝ හදනවා, එතකොට ඉඩකඩම් ගන්නවා, මිල මුදල් ගන්නවා, හදනවා, එකතු කරනවා කියලා මේවා ඔක්කොම එකතු කළා කරලා එකතු කරලා අපි හොයන්නේ මොකද? නිදුක් බව දුක නැතුව ඉන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කළම දේශනා කළේ එකයි ලෝකයට තියෙන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධානි ප්‍රතිපදාව අඥානං දුක නැති කරන්න කියලා උත්සාහවත් වුණාට නැති කරන්න හදන දුකවත් ලෝකය දන්නේ නැහැ. දුක නැති කරන්න කියලා හිතුවට දුක ඇති වෙන තියෙන හේතුව දන්නේ නැහැ. දුක නැති කරන්න හැදුවට දුක නැති කරනවා කියන තැන නැති තැන දන්නේ නැහැ. දුක නැති කරන්න හැදුවට නැති කරන මාර්ගය දන්නේ නැහැ. කොයික නොදන්න කොහොමද ඒ දුක නැති කරන්නේ කියලා අහනවා. අහලා බුදුරජාණන් වහන්සේ දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මාර්ගය පෙන්වනවා. මේකෙන් උදෙහිතේ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න දෙන්නලා තියෙන එක දහම. නමුත් අපි වෙලා කියන හරි දුෂ්ටික දෙයක ගන්න හොතෙන් බෑනේ කියලා. නමුත් අපිට තියෙන ප්‍රශ්න ටිකටම උත්තර ටික තමයි තියෙන්නේ. ඔගොල්ලෝ අපි හිතාගෙන ඉන්නේ ණය සුදුසිය වල දරුවන්ගේ වැඩ කටයුතු ඉවර වෙලා බණ දාන බණ භාවනා කරනවා කියලා. හරියට මොහොතේ රැල්ලි කරන ගමන් ඉන්නවා නාන්න වගේ වැඩක්. නමුත් නාන කියලා නානවා නම් රැල්ල මැද්දටම කරලා නැවුත් මිසක රැල්ල ඉවරලා නානවා කියන එකක් නෑ. ඒ වගේ මේ ප්‍රශ්න ගැටළු ජීවිතයේ තියෙනවා නම් තියෙද්දිම දහම හොයාගෙන යෙදුණොත් එයා දන්නේම නෑ මේ ප්‍රශ්න ටිකක් ලෙහෙනවා. නමුත් අපිට හතන් ගන්න යා පහ කියලා තියෙන අපිට තුන්රුවන් ගැන විශ්වාසය නැති නිසා. නමුත් කොච්චර ප්‍රශ්න තියෙද්දි තුන්රුවන් කෙරේ විශ්වාසය ඇති කරගෙන අපිට ධර්මයට බහින්න පුළුවන් නම් සෝවන් වැඩවනකම් පිහිට ආරක්ෂාව කරගන්න පුළුවන් නම් ඒ මාර්ගයේ ටික ටික හරි යන්න පුළුවන් නම් ලෝකේ තියෙන ප්‍රශ්න ප්‍රශ්න නෙමෙයි ඒ ඔක්කොම වෙහෙසකින් තොරවම නිදහස් වෙයි. ඉතින් මම මේක මතක් කළේ අද මෙහෙම හිතියට අපි හැමදෙනාම ඉන්නේ අපාය දුක තුරුල් කරගෙන මව් මල පියා මල දුක තුරුල් කරගෙන අපි ඉන්නේ කාම ප්‍රකට වෙලා නැහැ. ජරා මරණ දුක ඔඩොක්කේ තියාගෙන ඉන්නේ. ඒ නිසා සතුට වෙන්න පුළුවන් තැනක ඉන්නවා නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ. නමුත් නිබඳු දුක්ඛගත සසරෙන් ඈතර වෙන්න අපිට විශාල ජීවිතයක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒකත් මතක තබා ගන්න ඒ ගැන මතක කරන්නේ මම මේ සූත්‍රයේ මාතෘකා කළේ. අස්සෝ මිදං වික්ඛවේ මනුස්සානං ආයෝ ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං නාස්ති ජාත සමරණ නිබඳු දුක්ඛහද හතරෙන් ඈතර වෙන්න මහ දිග අසංකීර්යක අවශ්‍ය තියෙන ජීවිතයක් අපිට ඉතර ගන්න. බුදුරජාණන් දේශනා කරන්නේ අප්‍රමිදම් වික්‍රේ මනුස්සානං ආයෝ මනුස්සයන්ගේ මේ ජීවිතේ බොහෝම අල්පයි. කොහොම කිකාරි. යෝචිලං ජීවිතසෝ වස්ස සතන අපමෝදී යමෙක් බොහෝ කාලයක් ජීවත් වෙනවා කියලා කියනවා නම් එයා වුණු 100ක් හෝ පොඩ්ඩක් එළිය ජීවත් වෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කිව්වොත් දවස් වලින් ගත්තොත් උනන් දවස් 36000ක් ජීවත් වෙයි. දවස් 36000 ජීවත් වෙනවා. ඍතු වලින් ගත්තොත් ඍතු 300ක් ඕනනම් ජීවත් වෙනවා. මාස වලින් ගත්තොත් මාස 1200ක් ජීවත් වෙනවා. අර්ධ මාස වලින් ගත්තොත් 2400ක් ජීවත් වෙනවා. මහණෙනි ඕනනම් අනේ බක්තේල් ගණනක් මම කියනවා. ඕනනම් කෙනෙක් භක්තිය 72000ක් හරි මවගේ කිරි පුරා ගුණ ටිකේ ඉඳලා ඒ මොකද බුදුරජාණන් වහන්සේ කාලේ දේවේල කාලෙක නැහැ දවල් රාත්‍රී වෙලා තිබුණ අනිත් කාලවලට ඔය කැඳවුවක් තමයි ආරම්භ තියෙන්නේ ඒකයි ඉස්සරහේ ගොඩාක් නිරෝගී ඉතින් භක්තියේ හැටදාකයි මහණෙනි මිනිස්යාගේ ජීවිත අල්පයි කියලා කියනවා නම් අද කියන්න වටිනවා. මහණෙනි මම මිනිස්යාගේ ජීවිත අවුරුදු වලින් කිව්ව, දවස් වලින් කිව්ව, ඍතු වලින් කිව්ව, මාස වලින් කිව්ව, අර්ධ මාස වලින් කිව්ව කන බත් වේදනන කිව්වට දෙන්නාට වෙනවා. මාස 10 1200 ජීවිතේ. දැන් මාස 10 ගෙවිලා යන්නේ. තව මාස කීයක් ඉතිරිද හොඳට ටිකක් හිතන්න මේ සූත්‍රේ මම ඒක සූත්‍රයකටත් කතාවලා කිව්වේ නෝනක් තියෙන කෙනෙකුට ඇත්තටම හරියට හිතන්න කරුණක් උගන්වන සූත්‍රයක් මේක. අප්‍රිකාවෙන් හරියට අසංකීයක් අවශ්‍ය තියෙන ඇත්ත වගේ අසංකීයක් අවශ්‍ය තියෙන අය වගේ අපි කටයුතු කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාස 1200යි. ඉතින් මාස 1200 ජීවිතයේ තියෙන අපිට ජීවන්ද තියෙන සතර ස්වභාවය බලන අපි දෙලේසි අභියෝගයක් තේම අරතරන් දුක්ඛාගත සතරකින් එතර වෙන්න අපිට හම්බ වෙලා තියෙන මාස 1200 ඒකද මෞඛසේ ඉඳලා මේ මෞඛසෙන් ජීවිත දවසේ ඉඳලා කිරි උරා ගන්න කාලේ ඉඳලා මේක කරලා. ඉතින් මෙබඳු ජීවිතයක් ගත කරන මෙබඳු සතරක ඉන්න මෙබඳු කෙටි ජීවිතයක් ගත ගත කරන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාය. එහෙනම් දැන් එහෙමවත් කරන්නේ මොකද්ද? කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං මාත්‍රිජාත සමරණ උපන්න කෙනාට නොමරීමක් නැමරෙනවා මාසෙක දෘෂ්ටියයි තියෙන්නේ. ඒ හින්දා කත්තබ්බම් කුසල කුසල් කරන්න. චරිතබ්බම් භ්‍රමචර්යය. භ්‍රමචර්යය හේතුවෙන්. මෙන්න මේ දෙක වෙනවා අපිට. ඇයි ඉස්සලා කුසල් කරන්න කියන්නේ? එමුතුනේ කුසල ධර්මයන් තුලින් ඉස්සෙල්ලා මිනිස්සෙක් කරනවා දෙවියෙක් කරනවා මිනිස්සෙක්ගේ දෙවියෙක්ගේ මානසික මට්ටමක් ඇති කරනවා අපි තුල සතර පායට යන අකුසල ධර්ම වලින් මනස අයින් කරලා සතර පායෙන් මුදවලා මිනිස්සෙක්ගේ මට්ටමට ගේනවා ඒ වගේම ලෝකෙ තුල සැනසෙල්ලක් ලෝකෙ තුල රැකවරණයක් හම්බෙන කුසල ධර්මයන් තුළින් කුසල ධර්මයන් නිසායි මනුෂාත්ම භාවයක් දේවාත්ම භාවයක් ධර්මාත්ම භාවයක් ලෝකෙ තුල සුගතිය සැප සැනසෙල්ලක් කියලා යමක් තියෙනම් තිමුතුනි ඒ ටික ලැබෙන්නේ කුසල ධර්මයන් තුළින් කුසල ධර්මයන් නිසායි ඒ නිසා කුසල ධර්මයන් ශ්‍රීමත් සතර අපායේ ජීවිතවල සාපේක්ෂව ජීවිතයට රැකවරණයක් භ්‍රමචර්යාව කියලා කියන්නේ දුක්ඛහගත සතරට සාපේක්ෂව රැකවරණය. ඒ නිසා මෙලොවත් පරලොවත් දෙකම යහපත් කරගන්න හින්දා තමයි මුලින්ම කත්තබ්බං කුසල කුසල කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ. පින්වතුනි මේ පින්වතුන්ලා දන්නවා පාරමිතාවන් ගන්නකොට මුලින්ම පෙන්වන්නේ මොකද්ද? දාන පාරමිතාව. ඒ තද්ද මස්සුරු මල සිටේ අඩු කළාම ඒවත් කෙනාට ඊට පස්සේ යම් මට්ටමක කුසලයක් පුරන්න පුළුවන්. ඒ වගේම සිල් රැකගාම ඒ නිසා ඇති වෙන සාලු කෙලෙස් දුරු වෙනවා. ඒ ධර්මයෙන් නැතුණාම නැතුණ සාලු කෙලෙස් දුරු වෙනවා. එතකොට ධර්මයක් විඳා ගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කත්තබ්බං කුසලං කියලා. සතර පාචයන මාර්ගයේ වහලා මිනිස්සෙක් දෙවියෙක් ධර්මයක් වෙන්න පුළුවන් මාර්ගයකට එන්න කියලා කියනවා. මේ වතර මේ කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් කරගත්ත තේරුම් ගත ජීවිත ගොඩාක් තියෙනවා. මම පොඩි කතාවක් කියන්නම්. ඉස්සර ගම්බදිව එක්තරා සිටු පවුලක් හිටියා. සිටුදියනේ සිටුවරේ කුණාට සිටු පවුලක් කුණාට පරම්පරාවෙන් අතීතයේදී බොහෝම වංශවත් සිටුවරේ සිටු පවුලක් සිටු පරම්පරාවක් අනුක්‍රමයෙන් ඒ භෞගෝලික සම්පත් කෙරෙහිලා ඉතාම දිලිඳු තත්ත්වයට පත් වෙලා හිටියේ. හරිම දුක්පත් එදා වේලවත් කන්න විදියක් නැහැ. නමුත් තුනුරුවන් කෙරේ හරි හරිම ප්‍රසන්නයි. හරිම පැහැදිලි විස්සයි. ඔය සිතු ගෙදර සිතු දියණියක් ඉන්නවා මේ සිතු දියණියගේ කොණ්ඩේ හරිම ලස්සනයි ඉතින් කොණ්ඩේ කරවලා බිමට දැම්මා බිම දිගේ ඇතුල් වෙනවා එච්චර දිගයි හරිම ලස්සනයි ඉතින් ඒක අල්ලපු නගරේ හිටිය තවත් සිතු දියණියක් ඒගොල්ලෝ බොහොම ධනවත් බොහොම වංශවත් මේ සිතු දියණියගේ කොණ්ඩේ ගැන ඊර්ෂ්‍යා හිතිලා මේක කප්පවන්නේ මොකද කලේ මේගොල්ලෝ දුක්පත් කියලා දන්න හින්දා මසුරන් 100ක් ඔය කොණ්ඩෙට දෙනවා කැමති නම් කොණ්ඩේ කපලා දෙන්න කියලා කිව්වා. හරියට කොණ්ඩෝනේ නැහැ. නමුත් අර ඊර්ෂ්‍යාවට. නමුත් මෙයා මොකද කරන්නේ? මසුරන් 100ක් දුන්නත් මම කොණ්ඩේ නම් දෙන්නේ නැහැ කියලා මේ සිටු දිනේ කොණ්ඩේ දුන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට එක්තරා ආහාර පාන හොඳ කාලයක් ස්වාමීන් වහන්සේලා කීප නමක් පින්නපාතේ වැඩියා. ආගන්තුකවරිලා ඒ නගරේ ඒ ජීවිතයේ පින්නපාතේ ගියා. අනේ ස්වාමීන් වහන්සේට කිසිම දෙයක් හම්බෙලා නැද මේ අර කොණ්ඩේ දිග දුක්පත් සිසු දියණිය ගෙදර ඉඳලා බලාගෙන ඉන්නවා. ඒක ගෙදරකට ගියා මොකුත් හම්බුන්නේ නැහැ. ඊගා ගෙදරට ගියා මොකුත් හම්බුන්නේ නැහැ. දැන් හිස් අතින් පාත්‍ර ටික අරගෙන එළියට බහැලා එනවා. ඒ වෙලාවේදී මේ සිසු දියණිය මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේට වන්දනා කළ ස්වාමීන් වහන්සේ පින්ඳ පාත ලැබුණද කියලා අහනවා. තාම වෙලා තියෙනවනේ කියන වචනේ විතරක් ස්වාමීන් වහන්සේලා මතක් කළා. ඒ වෙලාවේ ස්වාමීන් අපේ කියලා පින්ඳ පාතේ වඩින්ද පෙරලා ස්වාමීන් නම් පිළිල කරනකම් වැඩෙන්න කියලා ආරාධනා කළා. ආරාධනා කළා තමන්ගේ ගෙදර සල්ලි මිලමුදල් තියෙන කාලේ දාස්සේ කමින් හිටපු දාසි ගේනිය කියන ඒගොල්ලෝ දුක්පත් වුණා. ඒගොල්ලෝ දාලා ගියේ නැහැ. තමන්ගේ කොණ්ඩේ කපලා අර දාසියට දෙනවා අහවල් සිතු දිනෙට ගිහිල්ලා දීලා මසුරන් 100ක් ඉල්ලගෙන ඉන්න කියලා. ඒක දුන්නාට පස්සේ දැන් අරයට උන කොණ්ඩේ කපවන්න මම එදා මසුරන් 100කට මට දැන් ওই කොණ්ඩේ ඕනේ නැහැ. ඕන මසුරන් 10ක් නම් දෙන්නම් කියලා. ඒකවත් දැන් කොහොමද කරලා කමක් නෑ ඒකවත් දෙන්න කියලා දුන්නාම මසුරන් 10 අරගෙන ආවා. ඊට පස්සේ මසුරන් 10 වැය කරලා ඉක්මනට ධාන්‍ය හැදලා ධාන්‍ය පූජා කරපු බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත්නි ජීවිතයකට කුසලයේ හේත වටිනවා කියලා ඉස්සර බොහෝ සත්පුරුෂය දැනගෙන හිටියා. ගොඩාක් කතා තියෙන තමන්ගේ එකම දරුවා උගස් කියලා දාසි භාවයට දන් දුන්න හැටි. දරුවා මැරෙන්න සර්පයන්ට හඳ දාලා මල ගෙදෙට්ට ආවම ඉතුරු වෙච්ච දේන් දන් දුන්න හැටි. හරි සංවේගයක් ඇති වෙනවා. ජීවිතේ වටිනාකම කුසලයක තියෙන දකපැත්ත සම්පූර්ණ හරියට හිතිය මේ ශාසනය සද්ධාවන්තයි. ඒ මම මේ ටික මතක් කළේ ඒ අපිට නිම්මක් දෙනව කුසල් කරන කෙනාට උවමනාව කියනවා නම් ඕන තරම් කුසල කරන්න පුළුවන්. එයාට අතහරින්න බැරි දෙයක් නැහැ කියන කාරණාව. ඒ නිසා කුසලයේ තමයි කුසලං සානං මනුස්සානං. මිනිස්යන්ට පිහිට කුසලයයි. ඒ නිසා ඒ බව සිහි කරගන්න, සිහි කරගෙන කුසල ධර්මයන් දියෙදෙන්න. ඔගොල්ලෝ කුසල ධර්ම කරනවා කියලා කරනකොට ඔගොල්ලගේ සංස්ථානේ රැකෙනවා සිත රැකෙනවා කාලු මට්ටමේ රාග දේශ මොහ අඩියලා අපායගාමී අකුසල කර්ම කෙරෙන ගතිය නතර කරන කුසල ධර්මයන්ගේ මිනිස්සේ ග්‍රහණේ දෙවියෙක්ගේ සංධාන මට්ටමට එන කුසල ධර්මයන්ගෙන් ඒ නිසා ඒබඳු ජීවිතයකට රැකවරණයක් හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අල්ප අවශ්‍යයක් ඇති කෙනෙක් හැටියට මේකත් අප්‍රමාදී බවක් කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ කුසල ධර්ම સિદ્ધ කරන එකත් අප්‍රමාදී බවක් කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා චරිතබ්බං භ්‍රමචර්යං භ්‍රමචර්යාවේ හැසිරෙන්න කියලා මතක් කරනවා සතරවිතනාංශය. භ්‍රමචර්යාව කියලා ගත්තාම පින්වතුනි මේ ලෝකේ භ්‍රමචර්යාවල් දෙකක් विद्यමානයි. අවාහල්වහ කටයුත්තක් කරගන්නේ නැතුව ඉන්න එකටත් කියනවා භ්‍රමචර්යාව කියලා. නමුත් මෙතෙන්දි මතක් කළේ ඒ බඳු භ්‍රමචර්යාවක් ගැන නෙවෙයි. ශාසන භ්‍රමචර්යාව ගැන. පින්වතුනි සාසන ප්‍රඥාචර්යාව කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තව නමක්. ආර්ය අෂ්ටාංග මාර්ගයට තව නමක්. එතකොට මෙතනදී චරිතබ්බම් භ්‍රමචර්යයන් කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරන්නට ඕනේ ඒ මාර්ගය පුරුදු පුහුණු කරන එකට මාර්ගයේ වඩන එකට කියනවා භ්‍රමචර්යාවෙන් කියනවා කියලා. සිංහතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මොකක්ද? එතකොට මාර්ගය කියන්නේ මොකක්ද? අංග අර්ථ මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. මොකද මාර්ග අංග පින්වත්නි මාර්ගය නෙවෙයි. මාර්ග අංගවල මාර්ගය නැහැ. මාර්ගය තුල මාර්ග අංගයන් අනුවගේ මාර්ගය තුලයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. මම හිතුවට ඔබන් තේරෙන්නේ නැති මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මාර්ග තියෙනවා තුමුතුනි ගොඩක්. ඒ අතරින් අපි හිත අපි කියමු දැන් සීල සමාධි ප්‍රඥා ගන්ද සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගෙම වෙන්නේ නැහැ. මනුෂ්‍යයෙක් වෙනද සීල සමාධි ප්‍රඥා. රත්නයෙක් වෙනද සීල සමාධි ප්‍රඥා. රූපාවචර ධ්‍යාන ලබනද සීල සමාධි ප්‍රඥා. අරූපාවචර ධ්‍යාන ලබනද සීල සමාධි ප්‍රඥා. නිවන් දකිනද සීල සමාධි ප්‍රඥා. නමුත් මා මග්ගංග පරියාපන්නා කියලා වචනයක් තියෙනවා මාර්ගාංග අනුවගිය කීලියක් තියෙනවා මාර්ගාංග අනුවගිය සමාධියක් තියෙනවා මාර්ගාංග අනුවගිය ප්‍රඥාවක් තියෙනවා මෙන්න මේකට කියනවා මේ සීල සමාධි ප්‍රඥාට කියනවා ශ්‍රී ශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒකෙන් හොඳ කාරණාවක් කියනවා මොකක්ද මේ සීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රි ශික්ෂාව මේ හික්මිය යුතු ධර්මතා තුන තුල හික්මෙන්ට කලින් මොකටද හික්මන්නේ කියන කාරණාව දැනගන්න ඕනේ. මෙන්න මේ සඳහායි මේ ටික කරන්න ඕනේ කියන කාරණාව තේරුම් අරගෙන කරන එකට කියන ප්‍රශ්න කරලා ඉන්න දෙනවා කියලා. ඒකෙදී මම මුලින්ම මතක් කරන්නම් මේ ශාසනයේ භක්මචර්යාවේ මූලික අංග ටික තමයි කිව්වොත්නේ මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි පුරේ ඉඳවන් කියලා තනවා සම්මා දිට්ඨිය කරට දිවෙනවා. සම්මා දිට්ඨිය තියෙන තැනක ඉතුරු අංග 7 ඊට අනුව උපදිනවා. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? එක එක විදිහට අපිට එක එක පරියායන්ගෙන් ක්‍රම වලින් පෙන්වන්නට පුළුවන්. නමුත් මේ ස්පර්ශ ආයතන හයේ යථා භූත ස්වභාවයේ කියනවා සමාධි කියලා. තව පැත්තකින් ගත්තොත් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියලා අපිට දකින්න පුළුවන් නම් ඒක සමාධිය. සමුදය ස්වභාව කොට ඇති නැත්නම් හේතුන්ගෙන් හටගත්තා වූ සියල්ල හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් නම් අන්නේ දැකීමට කියන සම්මා දිට්ඨිය කියලා. එතකොට මම ඉස්සෙල්ල ටිකක් සම්මා දිට්ඨිය විස්තර කරන්න නමුත් මේ සම්මා දිට්ඨිය කියන කාරණාව තේරුම් කරගන්න තව ගොඩාක් වටපිටාවක් තියෙනවා. අල දැහැපු ගහක් මන්නේ කොටසක් කියලා ගන්න. මේ ගහ ගලවන්න ඉස්සර වෙලා අපි මොකද කරන්නේ සමහර විට අමාරු වෙනවා රසිකේ පස්තික බුරුල් කරනවානේ ආරල පස්තික බුරුල් කළා තමයි ගහෙන් උස්සන්නේ එතකොට අල ටික ගැලවිලා යනවා නැත්නම් අල කැඩිලා යනවා මිසක ඔක්කොම අල ටික ගිරලා ඉන්නේ නැහැ ඒ වගේ සම්මා දිට්ඨිය කියන නිවැරදි දැක්ම රකින්න ඉස්සරලා පස්තික බුරුල් කරනවා වගේ වටපිටාවේ දැන තේරුම් ගන්න ඕන ටිකක් තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතිසම්පාද කියන ධර්ම. ඒ වචන ටික එහෙම නෙමෙයි. අපේ ජීවිතයෙන් මේ ධර්මයන්ගේ தත්ත්ව පරිදි தත්ත්ව ආකාරයෙන් නැත්තම් ඇත්ත ඇති සැටිය දත යුතුයි. අන්න ඒ දැකීම තිබ්බහමයි කියන කොටයි යම් කිසි සමුදේ ධම්ම සබ්බන්තින් නිරෝධ ධම්මන් කියලා දකින්න ඕනේ පිට හොඳට තේරෙන්නේ. නැත්තම් මොහොම කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට අපි මෙහෙම පිටියෙන් දැනට මතක් කරන්න මම ඒ දර්ශනය. යම් කිසි සමුදේ ධම්මන් කියලා කියනකොට සමුදේ ස්වභාව කොට ඇති ධර්ම කියලා කියනකොට බය නැතුව ඔක්කොම ටික දකින්න ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 කියලා කිව්වේ චක්කු සංපස්සායතනෙ, සෝත සංපස්සායතනෙ, ගාන සංපස්සායතනෙ, ජීවහ සංපස්සායතනෙ, කාය සංපස්සායතනෙ, මනෝ සංපස්සායතනෙ. ඒ මම සංපස්සායතනෙන් කිව්වේ. එතකොට වෙන් කරලා රූපේ ගැන චක්කු විඥානය කියන එක ගැන කියන්න ඕනේ. චක්කු සංපස්සේ කියන තැන උපන්න කියලා කියන්නේ අපිට රූපයක් පේනවා. එතකොට එතන චක්කු සංපස්සේ කියලා කියනකොට ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා මේ වගේ දේනවා නේද ඇහක් තියෙනවා ඇහෙන් ගතික රූපක් තියෙනවා රූප දැනගන්න සිතකුත් තියෙනවා ඒ සිතේ උපදින ස්වභාව ටිකක් තියෙනවා අරමුණ විඳින්න පුළුවන්කම අරමුණ හඳුනන්න පුළුවන්කම අරමුණ ගැන හිතන්න පුළුවන්කම කියන ස්වභාව ටිකක් තියෙනවා. ඔයාලට අපි කියනවා වේදනා සංඥා චේතනා කියලා පාළියෙන් වේදනාව කියන්නේ විඳින බව සංඥා කියලා කියන්නේ හඳුනන බව චේතනා කියලා කියන්නේ හිතන බව ඇහත් තිබෙන්න ඕනේ ඒ වගේම ඇහැට පෙනෙන රූප තියෙන්නත් ඕනේ ඒ දෙන නිසා පෙනෙන අරමුණ දැනගන්න දැන් මලමිණිය කියන ඇසිදිරිපිට රූපයක් දැනගන්න බෑනේ ආයතකොට ඇසිවිලි පිට තියෙන ඇහෙන් දකින රූප දැනගන්න පුළුවන් හැම හිතකටම දැනගන්න බෑ. දැනගන්න පුළුවන් හිතට කියනවා චක්කු විඥාන රූප දැනගන්න සිත් කියලා. එතකොට ඉබ්බොන්දු සිත්යේ උපදින ගැටි ටිකකුත් තියෙන විඳින්න පුළුවන් බව හඳුනන්න පුළුවන් බව කල්පනා කරන්න පුළුවන් බව කියනවා. එතකොට මෙන්න මේ චක්කු සංපස්සේ චක්කු සංපස්සායතන කියනෝ කොහොම ගතිචිකාරී මෙන්න මේ චක්කු සංපස්සේ කියපු දැන දකින්න සමුදේ ස්වභාවකට ඇති ධර්ම කියලා. එතකොට සෝත සංපස්ස, ධාන සංපස්ස, ජීවන සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියනකොට ඔය අත්‍යවම දකින්න ඔක්කොම ටික තියෙනවා. එතකොට යම් තාක් හේතුන්ගෙන් හටගත්තා කියලා හිතන තේරෙන දැන ඔක්කොම තියෙන. ඔගොල්ලෝ හිතෙනවා නම් එතකොට මේ බාහිර කියන දස්කොලම් ගොඩ නැගිලි කට්ටු සියදන තියෙන ගොඩ නැගිලි ඕව ඒවත් තියෙනවා ඒක. සංගේ ස්වභාව කොටසි ඔක්කොම ටික තියෙනවා. සබ්බං සං නිරෝධ ධම්මං ඒ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මොනක් තමයි සම්මාදිට්ඨිය. එතකොට ඒ හැම දෙයක්ම හටගෙන නැති වෙනවා කියලා දකින්න ඕනේ. ජීවිතයෙන් දකින්න පුළුවන් වුණොත් තමයි දකින දවසට තමයි ලෝක නිරෝධය කියලා දකින්නේ. හැබැයි හොඳට මතක තබා ගන්න සම්මුතිය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා මානසිකාරය කරන එක එහෙම නෙමෙයි. හිතන එක ගැන එහෙම නෙමෙයි මම කිව්වේ. දැනෙන්නේ නැතුව අපිට හිතන්නත් පුළුවන් නේ. හිතනකොට හිතනකොට තේරෙනවනේ. එහෙම එක ගැන නෙමෙයි. ඔගොල්ලන්ට හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙනුනොත් තමයි ඔයගොල්ලෝ ලෝක නිරෝධය නැත්නම් නිවන දකින්නවා කියලා කියන්නේ. දකින්න පුළුවන්. ඒ කියන්නේ තවකටකින් අද අපිට ඇහෙන් රූපයක් දකිනකොට හිතට තේරෙන්නේ හිතට දැනෙන්නේ වැටහෙන්නේ දකින්න ඉස්සර වෙලා අපි දකින වස්තු වාහිල තියනවා බාහිර තියෙන වස්තු අපේ ඇහෙන් අපි දකිනවා අපි ඇහැ අරගෙන පැත්තකට ගියත් ඇහැ වහගත්තත් නොපෙනෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ වස්තු වේතන තියෙනවනේ කියන එකයි අපිට තේරෙන්නේ නේද? අපි ඉන්නේ ඔය මට්ටමේ. ඔය මට්ටමේ ඉඳගෙන හැම දෙයක්ම නැති වෙනවනේ බින්දි බින්දි යනවනේ හටගෙන නැති වෙනවනේ කියලා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන රූප කලාප කලාප වෙදී සිටිනවා කියලා අපි හිතුවත් ඔය තියෙන නිත්‍ය සංඥාව තුළ අනිත්‍ය මානසිකාරයක්. නිත්‍ය සංඥාව කියලා කියන්නේ දකින්න ඉස්සෙල්ලත් තිබ්බ දැක් දකින්න වෙලාවෙදිත් තියෙනවා දැක්කයන් පස්සෙත් ඒ වස්තුව තියෙනවා කියන මානසික මට්ටමක ඉඳගෙන අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමක් නම් අපි කරනවා. මානසිකාරයෙන්ද නෙමෙයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ දකින්නම ඕනේ. මම අර උපමාවක් කියන්නේ ඕගොල්ලෝ කන්නාඩිය ගාවට එක්කුණොත් ඡායාව වැටුණොත් යැකෙන ඡායාව ඕගොල්ලෝ කන්නාඩිය ගාවට යන්න ඉස්සෙල්ලා තිබුණේ නෑ. දැන් එබ්බිච්ච හින්දම ඡායාව කියන එකක් වැටලා තියෙනවා. අහකට යනකොටම ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා කියලා ඔයගලන්ට තේරෙනවද? නේද? එතකොට ඒක මානසිකාර්ය කිරීමක්ද වෙන එකක්ද? මොරට තේරෙනවනේ. අපෝ කරුණේ කොහොමද කොහොමද මතක් කරගම මම සීතකරණය ගැන කියන්නේ. කාලා තියෙනවා. දැන් ওই සීතකරණය දොර අරිනකොට ලයිට් එක පත් වෙනවනේ. හරි. එතකොට දොර වහනකොටම ලයිට් එක මොකද වෙන්නේ? මේ වෙනවා. ඔගොල්ලෝ එහෙන් දැකලා තියෙනවද මේ වෙනවා කියලා? එහෙනම් කොහොමද කියන්නේ? දොර වහනකොට ලයිට් එක නිවෙනවා කියලා කවුද ඔක දන්නේ බොරුවක්ද කියලා? කොහොමද ඒක කියන්නේ? ඔගොල්ලෝ ඇත්තටම මාසෙකින් දැකලා තියෙන පස්සුනවා විතරමයිනේ. තේරෙනවා. නමුත් ඔගොල්ලෝ ෆ්ලයිට් එක නිවෙනවා කියලා නෝනින් දැකලා තියෙනවා. මොකද ඔගොල්ලෝ දන්නවා මේක මේ අර දොරයිනේ වෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. දොර අහනකොට මොකද වෙන්නේ? අර ඉබිලා තියෙන ස්විච් එක එළියට එනවනේ. එතකොට බලන්නකපත් වෙනවා. ෆ්ලයිට් එක ඔගොල්ලෝ නිවෙනවා කියලා දන්නවා මොකක් හින්දාද? එතකොට වහනකොට අර බොත්තම ආපහු වෙනකොට මේ ලයිට් එක නිවෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ හොඳනවම නැත ඔය නෝන ටික හේතුඵල ධර්ම දන්නේ නැහැ. ඒක කොහොමද තේරුම් ගන්න ඕනේ? හේතුව දන්නේ නැතුව කවදාවත් ඵලයක නිරෝධය දෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට සීත කරන දොර වැහුවහම ලයිට් එක නිවෙනවා කියලා ඔය පෙනෙන පෙනුම ඇහෙන් දැක්ක වගේ පේනවානේ දඩුවක් තියෙන දෙයක්. දැන් දිද්දි දිද්දි යනවා නැති වෙනවා කියලා කරන මානසිකාරයට වඩා ওই ලයිට් එක නිවෙනවා කියලා පෙනෙන එකේ වෙනසක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ඇහෙන් දැක්කා වගේම දැක්මක් මිසක නොදැක නිකන් මෙනෙහි කිරීමක් විතරක් නෙමෙයි. ඒවා නේද? ඒ වගේ ඕගලන්ට යම් දවසක තේරෙන්න ඕනේ සීතකරණ දොර අරිනකොට ස්ලයිඩ් එක පත් වෙලා තියෙන්නේ හරි හේතුඵල ධර්ම නොදන්නා කෙනෙක් නොදන්නා මට්ටමක් වුණොත් ඒ කියන්නේ අර ස්විච් එක ගැන ස්විච් එක නිසා මේක බලපකපත් වෙන්නේ ඒක එදින් එදින් නැති වෙනකොට නිවෙනවා කියලා ওই ටික දන්නේ නැති කෙනෙක් වුණොත් එයා හිතාගෙන ඉඳී දොර වැහුවත් පත් වෙලාමයි කියන්නේ කියලා. දොර අරිනකොට දැන් පස් වෙනවා පේනවා. දැන් පැත්තකට ගියාම දකින්න තියෙන අත්දැකීම මොකද්ද? අර ස්විච් එකේ විස්තර ටික දන්නේ නැත්නම් පස් ඒ කියන්නේ නුවණ කියන එක නැති වුණොත් ඒ කියන්නේ හැම වෙලෙම නිරෝධය කියන එක පෙනෙන්නේ නුවණට. නිරෝධය කියන එක හේතුඵල ධර්ම හේතු හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන එක හේතු නිසා ඵලය හටගන්නවා කියන එක දකින්න වෙන්නේ නුවණින් මිසක මතකින් දකින්න බෑ. නුවණ නැති කෙනෙක් වුණොත් එයාට දොර අරිනකොට ආලෝකයේ කෙනෙක්. දොර වහනකොට නැති වෙනවා කියන නුවණ නැති වුණොත් පැත්තකට ගියත් හිතින්නේ ලයිට් එක පත් වෙලා තියෙනවා කියන අත්දැකීම. එයා හිතාගෙන ඉන්නේ ඇතුලේ බල්බ් එක පත් වෙලා තියෙනවා කියලා. කවුරු හරි කිව්වොත් නෑ නෑ ඒක නිවිලා තියෙන්නේ කියලා බොරු කියන්න එපා කියලා. ආ අපි බලමුද කියලා ආයෙත් මොකද කරන්නේ දොර ඇරලා බලනකොට කාගේ පැත්ත ලොක් කියලා තියෙන්නේ. අර වැරදි දෘෂ්ටිය තියෙන පැත්ත තමයි ඇයි. දොර ඇරපු හින්දාම ආයෙත් පත් වෙලා තියෙන්නේ. නමුත් මෙයා කියන්නේ මොකද? ආ බලන්න බොරු කියන්නේ කියලා. මම කිව්වේ පත් වෙලා තියෙන්නේ කියලා මේ පත් වෙලා තියෙන්නේ කියලා. දොර ඇරියත් පත්තු වෙලා බල්බ් එක දොර වැහුවත් බල්බ් එක පත්තු වෙලා. ඒකවල දොර අරින්න පෙරත් එයාට මේ බල්බ් එක පත්තු වෙලා වගේ පෙනෙන්නේ. දොර ඇරලා තියෙන වෙලාවෙදි බල්බ් එක පත්තු වෙලා දොර වහලා ගියාම බල්බ් එක පත්තු වෙලා. ඔය මට්ටමේදී බලන්න එයාගේ මනසට ආලෝකයේ නිත්‍ය සංඥාවක් එයාට තියෙනවා. ආලෝකයේ කියන එක තියනවා කියලායි හිතන්නේ. හා තියනවද නැද්ද කියලා බලමු කියන අදහස තුල ඉඳගෙන දොර ඇරියේ එයාගේ දෘෂ්ටිය මොක් වෙලා තියෙනවා මිසක ඒක වලන්න යමක් නැහැ. ඕක ඔය මත්තම තමයි මගේ නිත්‍ය සංඥාවක්. දැන් එයාට තියෙන ආලෝකයේ නිත්‍යයි කියන සංඥාව. කොහොම ඉඳගෙන එයා කියනවා ආලෝකයේ කියන අනිත්‍යයි මොහොතක් මොහොතක් වාසා වෙනස් වෙනවානේ. ඕක ඔය හර්ට් 60ක් කියන්නේ සප්පරේට 60 වතාවක බල්දක නිවෙනවා. දැන් බොරු නෙමෙයි එයා කියන්නේ ඇත්ත. තව තව විද්‍යානුකූලව තොප්පු කළදී විද්‍යුතය කියලා කියන්නේ මොකද්ද කරන්ට් එක කියලා කියන්නේ දේව ක්‍රමයක් ඒක හැම වෙලාවෙම උදාතට එනකොට ධන ආපහු පාත් වෙනකොට ඍණ උදාතට එන හැම වෙලාවකම ධන වෙන හැම වෙලාවකම බල්බකපත් වෙනවා ආපහු පාත්ට එනකොට ඍණ ඍණ වෙන හැම වෙලාවකම නිවෙනවා එතකොට මේ හර්ට්ස් කියලා ගහලා තියෙන්නේ 50යි 60යි කියලා තත්පරයකට 60 වතාවක් නිවෙනවා පත් වෙනවා මෙන්න මේ තරම් අනිත් කෙනෙක් කියලා හිතුවෝ. නමුත් මෙයාගේ අදහස තමයි දකින්න ඉස්සෙල්ලා බලන්නක දැන් ඇතුලේ තියෙනවා. හත්ය දකින්න වෙලාවෙදි මේක තියනවා කියලා. සැකකට ගියාම තියනවා කියන තැනක පිටු ඇද්දගෙන අනිත් මානසිකාරයක් කරනවා. නමුත් එයා සැප දුක් විඳින්නේ ඇතිකමකින් මිසක අර මානසිකාරයකින් නෙවෙයි. අද අපි ධහම කියලා කරන්නේ ඔය ටික. සීත කරන දොර ඇරලා තිබ්බත් වහලා තිබ්බත් වගේ දැන් සීත කරන දොර ඇරපු වෙලාවගේ වගේ තමයි ඇහැ රූප චක්කු විඥානයේ ඔන්න ඔය ටික හේතු සම්බන්ධ වෙච්ච වෙලාව. අපි කොහොමද දැන් මේ ඉදිරියෙන් ඉන්න කට්ටිය තේරෙනවා මට. දැන් මේ දොර ඇරපු ලයිට් එක පත් වෙනවා වගේ. හැත්තකට ගියාමත් මට හිතෙන්නේ මොකද්ද? දැන් මම මේ හේතු තුන් දෙනා නිරුද්ධ කරනකොට දැක්කපු දේ නිරුද්ධ වෙනවා කියන එක තේින්නේ නැහැ මට. මෙනෙහි කිරීම නෙමෙයි. ලෝක නිරෝධය පිණිස ලෝකෝත්තර ඥානයක් නෑ මට. මේ හේතු ටික දොර වහනකොටම ලයිට් එක නිදෙනවා කියන එකට නොවන නෑ වගේ. ඈ රූප චක්කු විඥාන මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම කෙනගේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න නොවනක් නෑ මට. මානසිකාරයක් නෑ මම කියන්නේ දකින්න නොවනක් නෑ. ඒකේ ප්‍රතිඵලයේ හැටියට පැත්තකට ගියාමත් මොකද වෙන්නේ? දැක්කපු දේවල් දැක්කපු අය හිතියා වගේ මට තේරෙන්නේ. දැකපු තැන දැකපු අය ඉන්නවා කියලා තේරෙනකොට ආ නැද්ද තියනවාද කියලා බලමු එහෙනම් කියලා ආපහු ආවම දොර ඇරියා වගේ ආයෙත් මේ හෙල්ලු ටික ඇදලා ආයෙත් පේනවා. එතකොට මෝඩකම ඔක්කොම තමයි බොරුද මම කියන්නේ මේ තියෙන්නේ. අපිට වස්තුව දැකහම දැන් මේ පන්සල දකින්න කලින් ඕගොල්ලන්ට තිබුණ තියෙන පන්සලෙන් දැන් ඕගොල්ලෝ දකින්නේ ආපහු ගෙදර යනවා මොකද? ඒක තියෙනවා කියලා. හැම වස්තුවක්ම ලෝකේ ඉන්න හැමෝගේ මානසික මට්ටම ඕක. ඒක එයාට නිරෝධයේ එක සම්මාදිට්ඨිය නෑ ලෝකතර සම්මාදිට්ඨිය නෑ යම් කිසි සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියලා නෝන නෑ. එහෙම කියනවා නම් ඒක කිමන්තද? අධිකම රාදී කියලා කියනවා. එතකොට ඒක නෑ කියලා කියන කාරණේම නෑ. ඒක හිතාගන්න දෙන්න. ඒක තාම අපි ලෞකික ලෝකේ නෑ. ලෝකෙ මෙතන නෝන කොට නෑ කියලා කියනවා. අපිට හිතෙන්නේ දැන් මෙතන ඉන්න ඕගොල්ලන්ට හිතෙන්නේ gedara තියෙනවා කියලා. දැන් මේ එකෙන් සිතට ලයිට් එක පත් වෙලා කියලා දැන් එහෙම ඉන්නකොට හිතාගෙන ඉන්නේ. දැන් ගියාම දොර සිතකට දොර ඇරියා වගේ ආ දැන් තියෙන gedaraට ගියා දැක්කයි කියලා ඕගොල්ලෝ හිතෙන්නේ. ආපහු ආවම මේකට ආවොත් මේ තියෙනවා අපි දැක්කු පිට තියෙනවා කියලා හිතන්නේ. එතකොට ඔන්න ඔය මානසික මට්ටමට දකින්න පෙර තිබ්බා තියෙන එක දකින්නවා දැක්කපු දේ තියනවා කියන මට්ටමට කියන ලෝක කියලා. ওই මට්ටමට කියනවා අවිද්‍යාව කියලා. ওই මට්ටමට කියනවා නිත්‍ය සංඥාව කියලා. කියන දේ තුල තමයි සුභයක් වෙන්නේ සුභ සංඥාව කියනවා. කියන දෙයකින් තමයි සැප වෙන්නට පුළුවන් සුඛ සංඥාව කියලා කියනවා. කියන දේ මතයි ආත්ම වෙන්නේ නිත්‍ය සංඥාව කියනවා. මේ ආත්ම සංඥාව කියනවා. ඔය මුලින් ඇති දෙයක් හැටියට හම්බුනහමයි කියන දේ කෙනෙක්ගේ වෙන්නේ කියන දේ සපසහගත වෙන්නේ සුබසහගත වෙන්නේ. එතකොට කොහොම තියාගෙන අර ලයිට් එකේ බර්ඩ් 50 60ක් විවිධ විදිහ යනවා කියලා නිත්‍ය සංඥාව උග අනිත්‍ය මනසිකාරය කරනවා වගේ අපි මෝ දකින්න පෙර තිබ්බ තියෙන එක දකින්න දැක්කයන් පස්සේ තියනවා කියන මානසික මට්ටමක ඉඳගෙන මේ හැම දෙයක්ම වෙනස් වෙවි වෙනස් වෙවි යනවානේ රූප කලාප දිවි දිවි යනවානේ ඉස්සෙල්ලා දැකපු කෙනා ආයෙත් දකින්න බැරි තරමට රූපේ දිවි දිවි යනවානේ වරක් මොන ගහන කෙනෙක් හරි දෙයක් නැවත මොන ගහන්න බෑනේ හම්බ වෙන්නේ ඒ තරම් අනිත්‍යයි කියලා මෙහෙ කරනවා නමුත් නිත්‍ය සංඥාව කියන තැනින් තමයි අපි සැපදුත් නෙකින්. අපේ මනස වෙනස් වෙනවා නෑ. නමුත් සම්මා දිට්ඨියේදී මානසිකාය එන්නේ අතහැරෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මානසිකාය එන්නේ. එතකොට සංඥාවම අතහැරෙනවා. සම්මා දිට්ඨියේදී මානසිකාය කරන්න පුළුවන් ඕගලන්ට මොකද්ද? විපල්ලාස තියෙනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා තුනක්. ඔයද මානසිකාරයෙන් ඕගොල්ලන්ගේ චිත්ත විපල්ලාසය දුරු කරගන්න පුළුවන්. චිත්ත විපල්ලාසය දුරු කරගන්න පුළුවන්. සංඥා විපල්ලාසය දුරු කරන්න. සංඥා විපල්ලාසය දුරු වෙන්නේ දර්ශනයකින්. දර්ශනය. කියනක තේරෙනවද නැහැ බලන්න. එතකොට ඔයගොල්ලන්ට යම් දවසකදී සීතකරණය ලයිට් එක දොර ඇරපු නිසාම පෙවුණා වහපු ගාම නැති වුණා. ඇත්ත කියලා සිහි කරද්දි ඔයගොල්ලෝ දන්නවා මෙහෙම සිහි කරන වෙලාවදී ලයිට් එක කියලා දැකපු අද්දැකීම සිහි කරන්න පුළුවන්. දැකපු අද්දැකීම සිහි කරද්දි ලයිට් එක නෙවිලා නේද කියලා දන්නවා. හැබැයි දොර ඇරියොත් අහපව් බල්බක පස්සු වෙලා පෙනෙන්නේ දැන් එක දිගට පස්සු වෙවි පවතින බල්බ ආලෝකයක් වෙනවා නෙමෙයි. ඒ වෙලාවට ආලෝකයේ දැල්වෙන්න තියෙන හේතුව සකස් වෙන නිසා ආලෝකය ඇති වෙනවා කියලා ගන්න. ඒ වගේ යම් දවසකදී අපිට ඇහෙන් දකින්න හැම දෙයක්ම දකින්නතර තියනවා නෙමෙයි අවස්ථාවට මේ හේතු ටික සම්පූර්ණ වෙන නිසාම පේනවා. ආපහු අපි එතන අහකට යනකොට ඒ වස්තුව තියෙනවා අපිට පේන්නේ නැතුව නෙමෙයි ඒ පෙනෙන දේද ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පෙනෙන මත්තමක් ආවෝතෝ කරන්නේ. නුවණට පෙනෙන මත්තමක් වෙනකොට මෙනෙහි කිරීමකින් මෙනෙහි කළේවත් නැහැ. අපි කියමු ආලෝකය කියන එක තියෙනව නේද තියෙනව නේද ඇත්තටම දකින්න ඉස්සලා තිබ්බා. දකින්න වෙලාවේ තියෙනවා. දැක්කන් පස්සේ තියෙන එකක් නේද කිච්ච හිත හිතා ගියේ ඒත් පේන්නේ නැති වෙනවා කියලා. ඒක මනසේ කරන සම්බන්ධ නැහැ. ඕගොල්ලෝ කන්නාඩිය ගාවට යන්න ඉස්සලා හිත හිතා යනවා. කන්නාඩිය ගාවට යන්න ඉස්සලා ඡායාව තියෙනවා, තියෙන ඡායාවක් මොකේද ගියාට පස්සෙත් මේක තියෙනවා කිය හිත හිතා ඡායාව දිහදලු බලලා පොවවෝ. ඉතින් එළබුට ඉන්නේ මොකද? කියන්නේ ඉතල තිබුණ නැහැ එදිට හිඟවයි තේන්නේ ආපහු ආවම නැති වෙනවා කියන එකම එළඹ සිනවාමයේ දර්ශනීය මානසිකාරය වෙනස් කරන්න බෑ ඇත්තට තියෙනවා බොරුවක් තියෙනවා ඒකයි බොරුව තුළ තියෙන දර්ශනය නිත්‍ය සංඥාවක් නම් තියෙන්නේ නිත්‍ය දැකීමක් නම් තියෙන්නේ මානසිකාරය වෙනස් කරන්න බෑ. සම්මාදිය කියලා තේනවා. ඒ හින්දා මොකද ඒක දකින්න අපි දකින්න පෙර තිබ්බා තියෙන දෙයක්ම දකින්න දැක්කයන් පස්සේ තියෙනවා කියන මානසික මට්ටම තමයි ඉන්නේ. වැරදි දර්ශනයක් නම් මිත්‍යා දර්ශනයක් නම් තියෙන මිත්‍යා දිට්ඨියක් නම් තියෙන වැරදි දැක්මක් නම් තියෙන්නේ ඒක දුරු කරන මානසිකාරකෙන් බෑ. රකින්න ඉස්සෙල්ලා තියෙනවා සැකයන් පස්සේ තියෙනවා රකින්න වෙලාවෙත් තියෙනවා කියන මට්ටමේ එළඹ සිටිනවා නම් ඒක අනිත්‍යයි අනිත්‍යනවා නේද කියලා මෙහෙම කළා හරියන්නේ. එතකොට ලෝකෝත්‍රමේ කවි සම්බන් භ්‍රමචර්යය කියලා කියු භ්‍රමචර්යාවේ ආරම්භය තමයි සම්මාදිට්ඨිය. ස්පර්ශ ආයතන හයම ඔයගලට යම් දවසක තේරුණොත් ඇහෙන් කවදාවත් ඔයගලට කියන වස්තුවක් බලන්න බෑ. අවස්ථාවට උපදවාගෙන යහ පරිහරණය කරන්නේ ඇහැ ඇහෙන් රූපත් දැක්කයන් පස්සේ ඉතුරු නැති ඒවා නිරුද්ධ වෙනවා කියන දැක්ම ඔයගලට තිබුණා. ඔයගලට කර්ම රැස් වෙන්නේ ජීවත් වෙන්න පුළුවන්. දකින්න පුළුවන්. දකින්න දෙයට හිතන්න කියන්න කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කාටවත් තේරෙන්නේ නැහැ. කන්නාදීට වැටුණා නැත්නම් වතුරකට වැටුණා ඡායාව දිහා බලාගෙන ඒ ඡායාවට ඕන දෙයක් කියන්න බලන්න දෙයක් අපිට. මේක මගේ ඡායාව නේද වතුරේ පතිත වෙලා තියෙන නේද මේ ඡායාව හරි ලස්සනයි නේද ඕන දෙයක් කියන්න. ප්‍රශ්නයක් නැහැ කිව්වද? ආපහු එනකොට එළඹ සිටයි කියන්නේ මොකද්ද? ඡායාව කියන එක නැතිව නැති වෙනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයම හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා ඔයගලන්ට දකින්න පුළුවන් වුණොත් එදාට කියන යම් කිංචි සම්මුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියලා. අනේ දැකීමට ඒ දර්ශනක සම්මා දිට්ඨිය කියලා. දැන් ඔය දර්ශනය දැනගන්න උපකාරී පිණිස අර මං කිය ගහක් උගලන්ට පස්තුරු කරන්න ඕනේ කියලා. දැන් උගලන්ට කිව්වට ඔකගේ උගල වැඩි අමාරු. ඒ දර්ශනය තව ටිකක් මට සිදු කරන්න ගිහින් කරන්න තමයි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පරිසම්පෝද ඒ ධර්මතා චක්‍රක යථා ස්වභාවය ටික ටික ටික ටික ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම අමෝ දර්ශනේ තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ඔන්න අපි කෙටියෙන් සම්මාදිට්ඨියට මතක් කරා. ඊට පස්සේ සම්මාදිට්ඨියේ කෘත්‍ය දන්නවද? දැන් ඔය සම්මාදිට්ඨිය. අන්තිම කෘත්‍ය කියන්නේ දැන් සම්මාදිට්ඨියෙන් කෙරෙන වැඩේ දන්නවද අපි ජීවිතේ ඒක දැනගන්න. ඇයි අපි එහෙම බලන්නේ? මොකටද එහෙම බලන්නේ? හරි. හතකට දේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට අපේ ජීවිතයෙන් ඒකින් කියන වැඩේ මොකක්ද අපේ ජීවිතේ? දැන් අද දකින්න තිබුණා දකින්න ඉස්සෙල්ලා මේ දේවල් කියනවා, කියන දේවල් දකිනවා, දැකපු දේවල් කියනවා කියනකොට ඒකෙන් තියෙන වැඩේ දන්නවා. ඒක තමයි අත්පය හතර නැති ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වක් ඇති ඈකන දිවනාසි ශරීරයේ මනස කියන ආයතන හයම පරිහරණය කරන පුද්ගලයෙක් හදලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ පුද්ගලයා හදලා තියෙන්නේ මේ වගේ අවිද්‍යාවක් කියලා? අපි හිතාගෙන උපන්න දවසේ ඉඳන් මෙහෙම කෙනෙක් ජීවත් වෙනවා කියලා නේ. නෑ. මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව හදලා තියෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මානසික ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරන පුද්ගලෙක් අය කුත්නේ හතක් තියෙනවා ඇයි රූප ඇහැ රූප එකක් ඇහෙන රූප දකින්නේ මම කියලා තව කෙනෙක් ඉන්නවානේ ඒ කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ බලනවා, රස විඳිනවා, කය ස්පර්ශ කරනවා, සිතෙන් අරමුණු දැනගන්න ඕව ඔක්කොම කරන්නේ මම කියලා තව කෙනෙකුත් ඉන්නවා. එතකොට මේ අත්පය හතරම තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ස්පර්ශ ආයතන හයක්ම පරිහරණය කරනවා. නිංගා අපහත අහන්න පුළුවන්, කැටි පොරෝ පාරවල් හඳ පුළුවන්, මුටි කන්න පුළුවන් ආත්ම භාවයක් මේ දැන් විද්‍යමාන මම කතා කරන්නේ ප්‍රාමත් සිවුණු සිවුම් මනෝ විද්‍යාව ගැන ඒක සල්ලු මතක ගන්න බලන්න එපා මේ ජීවිතයේ අජරාමරණ දර්ශනයක් මේක කියන්නේ නිර්බන්ධ ආත්ම භාවයක් අපිට තියෙන්නේ උපන්න හින්දානේ මෞකසක ඔයගොල්ලෝ දන්නවද මෞකසක අපි උපදින දවසේදී ඇත්තටම කර්මෙන් කොහොම වෙච්චේ විඥානය කර්මානුරූපව අපි මම කියලා හිතන තැන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තට පස්සේ දැස ගන්නකොට මෞසික මෞකසක තියෙන ජීවිත කලනේ නැත්තම් අපි හරියටම මේ ආරම්භ වෙච්ච තැන නියම විදිහට කයේ ප්‍රමාණය ගන්නවා ඒක නෙහා ඔක්කොම බොරුයි ආස්ලොම ආස්තේගේ ලොංගහ කලතෙල කොම්බලා 17 වතාවක් ගැටුවාම කොච්චර ඉතුරු වෙයිද? අන්න එවඳු ප්‍රමාණයක, ඒ කියන්නේ කීයට තියෙන්නේ. එවඳු ප්‍රමාණයක කය කුයි ජීවිතේ උනේ අපේ. අදද කයේ ඇත්ත උච්චාරය. අදද කයේ ඇත්ත උච්චාරය. ඉතුරු මේ තරම් ගුටිලක් අද මෙහෙම දෙච්චි. කයේ ඇත්ත උච්චාරය. එවඳු තැනක පිළිහිලා සිටින හිතේ හිත හිත තමයි රූපේ වැඩෙන්න වැඩෙන්න හිතේ තියෙන ගතිය බලල් වෙලා බලල් වෙලා මේ ප්‍රසාද දක්වාම වැඩිලා තියෙන්නේ. එතකොට අත්පය හතරක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉරියව් හතරක් අත්පය ටික ආයතන හය කියන එකක්වත් තිබුණ දසනයි. ජීවිතයේ ආරම්භකන සැබෑම තනා පෝෂණය. එතකොට මේ මච්ඡමකම ජීවිතේ ආයතන ටිකම පරිහරණය කරමින් ආයතනයන්ගේ මිදිලා ආයතනයේ නොයලේ ආයතන නොගැටි ආයතන උපාදාන නොකොට එබඳු මච්ඡමකින් දැන ජීවත් වෙන්න පුළුවන් මානසික මච්ඡමක හදා ගන්න පුළුවන් ආසාව. කාටවත් ඒක තේරෙන්නේ නැති වෙනවා මගේ වචනේ එතකොට දකින්න පෙර තිබ්බ තියෙන දේ දැක්කා දකින්න දේ තියෙනවා කියන එකේ කෘත්‍ය තමයි ඔබලට ලෝකයක් හදලා තියෙන එක. මේක තමයි ලෝකය කියලා කියන්නේ. දකින්න පෙර තිබ්බ නෙමෙයි අවස්ථාවට උපදවාගෙනයි දකින්නේ. දකින්න දේ තියෙනවා නෙමෙයි කියලා. දකින්නකොට ඒකට කියන සම්මාදිට්ඨිය ඒකේ කෘත්‍ය මොකද්ද? අනිත් පැත්ත. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නවා කියන හතර ඉරියව්වෙන් මම ඉදිලා අත්පය වත් නැතුව ඇහැ කන දිවනාසේ ශරීරය කියන ස්පර්ශ ආයතනත් නැතුව ලෝක නිරෝධයක් සාක්ෂාත් වෙනවා යම් අරමුණ අපි කියමු ඒක තව පැත්තකින් ගත්තොත් ඒ ඒ ආයතනයේ හුදකලාව උපදින එකයි. මම ඕකදී ඉස්සර ඔයගලන්ට උපමාවක් මතක් කරලා තිබුණා. ආපහු මතක් කරන්න ඒක තේරෙයිද ගන්න. දැන් මේ මයික් එකේ තියෙන කම බලන්නකෝ. මේ වගේ වටේට කම කැලේ හයක් තිබ්බොත්. දැන් මේ වගේ ලඟුවක් මේ කම දැන්නොත් ওই වටේට තියෙන කණු කැලි හැයි ලණු කැලි හයක් බැඳලා මේ කණුවේ තියෙන ලණු කැලි එහා කණුවේ බඳිනවා. එහා කණුවේ තියෙන ලණු කැලි අනිත් කණුවේ බඳිනවා. කොහොම ලණු කැලි ටික කණුවෙන් කණුව කණුවෙන් කණුව පැටලුවොත් මොකක් වෙයිද? නැද ඉබේම දැලක් හැදෙනව නේද? කියලා මම කියන්නේ. දැන් මේ දැල ගැඳුනේ හැදුනේ මොකක් හින්දාද? මේ ලණු කැලි ටික මේ ළඟේ තියෙන කමේ තියෙන ලණුව අනිත් කමේ යොම හොම බැඳපු නිසා නේ පතලොත් නිසා. ඔක ලෙහෙන්ද මොකද කරන්නේ? ඒ කමේ තියෙන ලණු කැල්ල ඒ කමේම බැඳලා පොඩි වැඩේ කියන්නේ. ආපහු ඉතේ දැලක් ලෙහන්න ඕනේ. දැල හැදෙත් නෑ අපි කලේ වෙන එකක් දැලක් හැදුනා දැල ලියන්න ඕනෙත් නෑ කරන්න වෙන එකක් දැල ලියනවා ඒ වගේ දකින්නේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා අහන්නේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා නොදන්නා කම නිසා අපි කලේ මොකද්ද දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා කාය විඥානේ චක්කු විඥානේ බැඳලා ගැටගැහුවා අල්ලනදී බලන්න පුළුවන් කියලා ගැටගෙනවා. දැන් මේ ඇහෙන සද්දේ සද්ද ඇහෙන රූපේ තමයි පේන්නේ, පේන රූපයෙන් තමයි සද්ද ඇහෙන්නේ කියලා ගැටගෙනවා. ඔහොම ඔහොම ඔහොම කළාම ජලක් බඳ වගේ සුස්නාව නැත්තම් අර මං කියලා අතපය හතරම තියෙන ඇහැ කන දිවනාසය ශරීරයේ තියෙන මේ ජීවිතයක් හම්බ වෙනවා. ආන දර්ශනය තිබුණාම ආපහු වෙන්නේ මොකද්ද? ජල ඉබේම නේනවා. දැක්කපු දේ අල්ලන්න බෑ. හත්කල යන්න ඕනේ නම් මෙහෙම අල්ලගෙන තියෙද්දි ගැටෙන තැන හොඳට නෝනයි මේ කාය සංපස්තන එක කාය විඥානේ විඤ්ඤේ කියයි. දැනගත්තා. අල්ලන දේ තේින්නේ නෑ. තේින්නේ චක්කු විඥානේ. ඒ කියන්නේ චක්කු විඥානයේට පුත්සබ්දේ දැනෙන්නේ නෑ. ගැටෙන දේවල් දැනෙන්නේ නෑ. ගැටෙන දේට තේින්නේ නෑ. ආයතන ටික දෙනවා. ඒ සම්මාදිට්ඨිය ප්‍රධාන ලක්ෂණ ඊගාවට කුත්‍ය තමයි ආයතන ටික වෙනවා. ආයතන වෙනවා කියලා කියන්නේ මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ජරා මරණ දුක් විඳින ජීවිතයක් හම්බ වෙන්නේ නැති වෙනවා. එතකොට මේ ශාස්ත්‍රයට අපි ආවේ ජාති දුක්ඛ ජනාති දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණති දුක්ඛ අපේ සංසයෝගෝ දුක්ඛෝ පියේ විපයෝග දුක්ඛෝ යම් පිච්ඡන ලබති සම්පි දුක්ඛ සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ කිච්චක දැකලා මේ දුක මේකයි දුක අපි නොදන්නා වුණාට අපි අතපය හතරම තියෙන ඈකන දිවනාසේ ශරීරය කියන ආයතන හයම තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉරියව් හතරම තියෙන ජීවිතේ කියන පංචපාදස්කන්ධය කියලා. මේ මස්තමේ මේ ටිකේ තමයි තියෙන්නේ ඔය දුක. මේ මස්තම තියාගෙන දුක් නොවිඳිනවා කියනකත් වෙන්නේ. කෙනෙකුට මේ ටිකෙන් ජීව මිදෙන්න පුළුවන් නම් ඒ මානසික මට්ටමේ මිදෙන්න පුළුවන් නම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස නිරුච්ඡන්ති කියප ටික සාක්ෂාත් වෙනවා. ආය මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි. සංදිච්චකෝ සංදිච්චක මෙලෝදීම ලබන්න පුළුවන් අකාලික කල් නොවල පාද වෙන ඒ පස්සේ කොහෙන්ද ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මයක් මේක. මරණයෙන් පස්සේ ජරා මර වෙනවා කියලා කියනවා නම් මේ ශාසනයේ අනිසත්නික වෙනසක් තියෙනවා. කවුද දන්නේ ඒක මොකද වෙන්නේ දැන් කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කළා ඒක දුක් විඳින වෙලාවේ ඕනේ දුකෙන් මිදෙන්න. දැන් දුක් විඳලා මරණ පස්සේ දුක්යෙන් මිදීමක් පළක් තියෙනවද? වැඩක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා කෙටියෙන් ගත්තොත් අත්පය හතරම තියෙන ඇහැකන දිවනාසේ ශරීරයේ මනස කියන ආයතන හයම ඇති ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිගෙන හතර ඉරියව්වම තියෙන ওই මත්තමේ මේ ජීවිතයේ දකින්න දුක්ඛ සත්‍යයේ දුකයි කියන්නේ. දුකට හේතුව මේ මත්තම පෙනෙනකොට මනස තමන්ගේ ජීවිතයට කැමති. තමන්ගේ ජීවිතයට කැමති ওই මත්තම පෙනුන හින්දා මේ ඔක්කොම ටික. ওই මත්තමට පෙනුනහම පෙනුන තමන්ගේ ජීවිතයට කැමති තමන්ගේ ජීවිතයට ආරක්ෂාව පිණිස කියලා දුක්ඛ නිරෝධය. තමන්ගේ නිබඳු ජීවිතයේ මේ දුක නැති කරගන්න කියලා අපි කලේ මොකද? දුක නැති කරගන්න කියලා. ගියක් හදාගත්තා, දූ දරුවෝ හදාගත්තා, මේ දුක නැති කරගන්න කියලා. ඕක මම හරියට අර උපමාවක් කියනවා. කියන්න දුන්නා. දෙලා යයිද නැහැ. මේක මේ ඇත්තම කතාව. මේ එක්තරා මේ සිය කෙනෙක් මොනසේ මෙයා කුඹුලක් කරනවා. ඉතින් කුඹුරේ වැඩට කුඹුරු හාන්න යනවා දැන් නගුල කරත් එක දාගෙන මෙයත් කරත්ටි උඩ නැගලා දැන් ගුණා බඳපු කරත්ටි යනවා ඉතින් මේ මිනිස්සයා මේ ගුවිය මොඩයි හරි ආදරේනේ ගුණාට හරකන් තමන් ජීවත් වෙන්න උපකාර කරන සතානි කියලා හරි ආදරේ නාවනකට උණුවතුලසුණු කරලා නාවනවා. ඒක කන්න බොන්නත් දෙනවා. ඉතින් ධනකොළ ටික කපලා දෙනක් තමයි ඒ තරම් හරි ආතරේ. දැන් කරත්තේ නගුලක් ගොඩක් බරයි. මෙයා ඒ කරත්තේ නගල යනකොට මෙයා හිතනවා අනේ මේ ගුණාට බරයිනේ. බරාදු කරන්න ඕනේ කියලා කරත්තේ උඩ හිටගෙන මෙයා නගුල කාටාර ගත්තා. දැන් ගුණාට බරාදු කරන්න ඕනේ කියන සංඥාවෙන් නගුල කරට අරගෙන කරත්තේ උඩ හිටගෙන යනවා. දැන් අවශ්‍ය කාරණා වුණාද කියලා ගුණාට බර අඩු වුණා. දැන් දෙච්ච දේ බලන්නකෝ අහක තියෙන බර කරකගත්තාම අර ගුණාද චුට්ටක බර අඩු වුණා නම් කමන්නේ. ඒ බර එහෙමමයි. දැන් Taman හරහා මේ බර යන්නේ. අර තිබුණ බර එහෙමමයි. දැන් බලන්න අහකෙන දැන් ගුණත් බරේ දුකෙන් මිදෙන සමුත් දුකෙන් මිදෙනවානේ. ඉස්සෙල්ලා Taman දුක් වෙනවා ගුණාද විතරයි. දැන් ගුණාට බර ශේෂයක්වත් අඩු නැහැ. ඒ බර බරමයි අහක ඉඳගෙන සමුත් බරක් කරගෙන තියෙනවා. දැන් මේ මෝඩකමින් විදින බරෙන් තමන් දුක් විඳින්නේ තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් කියලා දිනවද කියලා බලන්න. එහෙනම් චුත්තත් හරි යහපතක් වුණා නම් කමක් නැහැ ඒක විඳලා. තමන්ට නැතත් අනුන්ට හරි අප ඇසේක පමණ හරි යහපතක් වුණා නම් ජීවිතේ පමණ ඒක කරුණාව. නමුත් එහෙම වෙලා නැත්තම් මේ මෝඩකමට මොකද කියන්නේ? ඔගොල්ලෝ දන්නවද අපි කරලා තියෙන නගුල කරටානේ නෙවෙයි කියලා. දැන් ඒ කියන්නේ මේ ජීවිතේ බඩගින්න පිපාසය සීත උෂ්ණ මේ වගේ මහලු එහෙම ලෙඩවීම මේ ජීවිතේ යන්ත්‍රා දුකක් තියෙන ওই දුක තමයි අපිට ටිකක් දැනෙන්නේ. ওই දුක අඩු කරගන්න කියලා ඕනේ තමයි අපිට තිබුණේ ඇත්තටම ජීවිතේ ප්‍රශ්න ටික. ඒ දුක නැතුව ඉන්න. ඈ මහලු වුණාම වතුර කලකන්න කෙනෙක් නැති වෙයි, කන්න බොඩ කෙනෙක් නැති වෙයි කියලා හිතාගෙන දැන් දරුවෝ හදාගත්ත බිහිඳ කෙනෙක් ගත්ත ගෙවල් දොරවල් හදාගත්තා දැන් දුක නැති කරන්න කියලා ගත්ත මේ ගෑන් ජරා මරණ දුක අදියමන ඒකම නෑ ඒ බඩගින්නටම බඩේ බඩේටම විදින්න බලනවා ඒක අදියම දුරකට ඒ දුක් ටික එහෙමම දැන් ඉතින් දරුවා මැරීම නිසා දුක් විඳින්න වෙනවා දරුවා ලෙඩ වෙච්ච නිසා දුක් විඳින්න වෙනවා එතකොට දරුවා හිතුවක් හරි කියලා දුක් විඳිනවා. ජීක විඳිනවා දුක් විඳිනවා. දිරින්ද බයින හින්දා දුක් විඳිනවා. ඉතින් දැන් දුක් ගොඩක් මේ දුක් විඳීම දැන් අර නගුල බඳ සමන් හරහායි ගිහිල්ලා තියෙනවා. දැන් මේ ගත්ත ටික නිසා දුක මේ දුක දුක දුක අඩු කරගන්න කියලා දක්ෂකෙන් අහකින්න දුකක් වෙනින්න වෙලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාරාදාන ලෝකේ දුක්ඛ. බාර ගැනීමයි ලෝකේ දුක. හගුල කන්ටගත් එකයි දුක. බාර නික්ෂේපන සුඛ. බාර බහත බද මේක සැපයි. නගුල දැක්කකින් තමයි. බාර නික්ෂේපන සුඛ. බාර බහත ගැනීම සැපක් කියනවා. ඒ නිසා ජීවිතයේ තියෙනකම් මේ ජීවිතය මුල් කරගෙන ඇති දුකක් තියෙන මේක විඳින්න වෙනවා. මේ හරකට ආපු දුක විඳින්න වෙනවා. දැන් හරකට තමන් ගියත් නගුල තිබ්බත් ඒ දුක් ටික ඒ බර තියෙනවා. නමුත් හරක් නගුල හරට ගත්ත දුක තියෙනවනේ බර තියෙනවනේ. ඕක මෝඩකම කියනෝ ගන්න. ඒ වගේ තමන් ඉපදෙයි කියලා, ළඩෙලෙයි කියලා, නැරෙයි කියලා තමන්ගේ ජීවිතය ආරම්භය අතපය හතරම ඇති නිබඳු මට්ටමකින් දික්විදින. ජුවා දරුවෝ, ගෙවල් දුවල්, යාන වාහන, ඉඩකඩම් මිල මුදල් ඇති බව හෝ නැති බව නිසා දුක් විඳින. මෙන්න මේ ටික නගුල කරට ගැනීමෙන් එන දුක, කෙලෙස් නිසා එන දුක. අර මිත්‍යා දෘෂ්ටිය නිසා එන, වැරදි දැකීම නිසා එන, ඇත්ත ඇටි නැතිකම නිසා එන දුක. බහර වික්ෂේපණ සුඛං ඔය ටික භාෂාවක්. නගුල කරෙන් දෙමින් කියන. නගුල කරෙන් දෙමින් කියන්න තියෙන නගුල කරට ගත්තා වගේ තමයි ඔය ටික ඉදීම වෙලා නගුල කරට ගත්තා වගේ මේ අපේ ජීවිතේ මේ ටික ඇවිල්ලා තියෙන මොකක් නිසාද? ස්පර්ශ ආයතන හය ඇත්තම දැකීම. ඇත්තම දැකීම කියන්නේ ස්පර්ශ ආයතන හය ඇතුලේ කඩලා කඩලා බලන්න එපා. හේතු කළා. දකින්න ඉස්සෙල්ලක් තිබ්බා තියෙන දේ දකිනවා දැකපු දේ තියෙනවා කියන මට්ටම තමයි මිත්‍යා දෘෂ්ටිය. ඔය ඔය මට්ටම විතරයි ඕනේ නගුල කරන්නේ. එතකොට නගුල ගෙවෙන කියන්නේ නම් බාහිර නික්ෂේපණං සුඛං බරබාත බන්ධනං කරන්නේ මොකද්ද? හේතුඵල ධර්මයට සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඒක. දකින්නතර තිබ්බ නෙමෙයි දා තියෙන දෙයක් දැක්කම නෙමෙයි තමන් උපද්දවාගෙනමයි පරිහරණය කරන්නේ දැකපු දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කහම ඉබේමයි නගුල අතහැරෙන්නේ නගුල නිතිපද ස්පර්ශ ආයතන හයේම ඔය මට්ටම දකින්න පුළුවන් වුණා අපි ටිකක් කතා කරමු ඔන්න ඔය මට්ටමට කියන සම්මාදිච්ච යම් කිසි සමුදේ ධර්ම සම්බන්ධ වෙනකොට දැන් ඔය සම්මාදිට්ඨියෝක ඒ දර්ශනයට අනුව හිතන එක සම්මා සංකප්පය ඊට යම් උත්සාහයක් තියෙන සම්මා වායාම ඒ දර්ශනය සඳහා යම් සිහියක් තියෙන සම්මා සති. ඒ දර්ශනය සඳහා යම් සමාධිය පුදව කරගන්නේ සම්මා සමාධිය. වාචා කම්ම දාර්ශනික කියන ටිකේ පිළිබඳ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ওই ටික දැනගත්තා කියලා ওই ටිකේ ඔයගලන්ට එළඹ සිටින්න පුළුවන්ද? බෑ. දැන් ඔතෙන්ට මනස ගන්න උගලට ක්‍රමයක් ඕනේ. අන්න දැන් මාර්ගය. ඒ තමයි මොකද්ද? සීලයක පිළිතුර සමතකම සහනකින් හිත වඩමින් විදර්ශනා කරන්නේ නාමික වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේක මාර්ගය. හැබැයි මේ මාර්ගය ඔයගොල්ලෝ වඩන්නේ මොකද සම්මා දිට්ඨිය පෙරතු යනකම සම්මා දිට්ඨිය මේ දර්ශනය අහලා ඒකඳු දේ දැක ගැනීම සඳහායි නම් මේක කරන්නේ. දැන් මේ ඔයගොල්ලන් සීලය මග්ගංග පරියන්කයි මාර්ගානෝ විය සීලය නිබඳු දර්ශනය දුක නිරුද්ධ වෙන නිබඳු දර්ශනය දැනගෙන ඒ දර්ශනය ළඟ සිටින්නට යන්න නම් ඔයගොල්ලෝ සමාධිය වඩන්න දැන් ඔයගොල්ලෝගේ සමාධිය සම්මා සමාධිය මග්ගංග පරියන්කයි මාර්ගානෝ විය ඒ දර්ශනය දැනගෙන දුක්ඛ නිරෝධයේ පවතින ඒ දර්ශනය අහලා එතෙන්ට යන්න නම් ඕගොල්ලෝ මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ උගන්වන මේ විදර්ශනාව මොකද්ද? මාර්ගාංගය. මාර්ගයේ මාර්ගාංග පරිපාලනය. මෙන්න මේ සීල සමාධි ප්‍රඥාව තුළ ත්‍රි ශික්ෂාව තුළ මේකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එහෙම නැතුව අර දර්ශනයේ දුක්ඛ නිරෝධයේ ඉගෙනගෙන මෙන්න මේ වගේ තැනකට යන්නයි අපිට දැන් ඕනේ කියලා අදහස නැතුව ඕගොල්ලෝ මේ සීලයේ පටන් ගත්තා කියලා සමාධිය දුවා කියලා විදර්ශනා කළා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගෙ වෙන්නේ. කොහොම හරි පාඩකට බහලා ගියා කියලා කොහොම හරි තැනකට අවශ්‍ය දැන් යනවා නෙමෙයි. ඒ කියන්නේ වාසයක රැගෙන ඉතල බෝඩේ බලන්න ඕනේ නේද? බෝඩේ බලන්න තු බතේ නැන්නා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සීලයක තියලා ඔයගොල්ලෝ භාවනා කරනකොට මේක පටන් ගත්තේ කොහොමද කියන එකයි. කෙනෙකුට මෙබඳු දර්ශනයක් දැක්කාම එහෙනම් මෙතෙන්ට එන්නේ කොහොමද කියන කාරණාව උත්තර තමයි සීල සමාධි මේ ටික ගන්නකොට සීලයක පිළිතනවා සම්මත කමතහනක් වඩ නැහැටි ඉගෙන ගන්න ඕනේ අහගන්න ඕනේ ඉගෙනගෙන අහගෙන මේ ආවර්ණීය ධර්ම උදුරන සම්මත කමතහනක් වඩනවා සම්මත කමතහනක් වඩන්නේ අනිත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට එහෙම නෙමෙයි ඈ. අපිට ඒක පටලවා ගන්න එපා. ඒක ලෝකයට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි මේ බලන එකට කියනවා ලෝකයේ ඇත්තෝය ලෝකෝත්තර ඥාන දර්ශනය තමයි අර මොකද ස්පර්ශ සලආයතන නිරෝධය නිරෝධිය දන්නා වූ දක්නා වූ කම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට දුක්ඛ දැකලා දුක ඇති වෙන හැටි දැකලා දුක්ඛ නිරෝධය දැකලා ඒකට මාර්ගය කියන එක දකින්න ඕන තමයි. එතකොට හැබැයි මේ ත්‍රිලක්ෂණයෙන් වෙන්වෙච්ච සම්මාදිට්ඨිය දකින්නත් එපා. නමුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට සීලයක පිළිතලා විදර්ශනා ක්‍රම එයාට මාර්ගය උපදිනවා. මේ කතා කරන බලාපොරොත්තු නිරෝධය ලබන්න පුළුවන් මට්ටමට එනවා. දැක්කට පස්සේ ආපහු මේව කර කර ඉඳුනේ ඒ දර්ශනයම පුන පුනා වඩන්න පුළුවන් ආශ්‍රයය වෙනවා. දැන් අද ඔයගලන්ට දකින්න පෙර තිබ්බනේ ආයතනයන්ගේ මොකද්දලම ඇහෙන් බලපු නිසාමයි තේින්නේ දැක්කට පස්සේ තියනවා කියන එක පේනවද? තේින්නේ නැහැ. හිතුව හිතා ගන්න පුළුවන්. සීලයක පිටුව සමතකම තම වඩමින් විදර්ශනා කරනකොට වෙන්නේ ලෝකේ කරව ඇලිලා දෙන්න කියන එකයි මේක අඩු කරන්නේ. මම කියලා. මගේ දුව, මගේ පුතා මේක gedara මේ රත්තරන් රිදී කියන එක ඔයගොල්ලන්ට එන්නේ. දෙල්ලෙන්වත් බැරි විදිහට ඉර වෙන විදිහට බැඳිලා නැතිනේ. ඔය ටික බුරුල් කරගන්න හැරෙන්න පෙරෙන්න පුළුවන් මට්ටමට ඇඟ හදාගන්න, ඉඳ හදාගන්න එකයි මේකෙන් කරන්නේ. මේ ඡන්ද රළු තරකම අඩු කරගන්න කෙනෙක් අඩු වෙන එක තමයි මේකෙන් කරන්නේ. ඒක මේකට කියනවා විදර්ශනා ඥාන කියලා. ලෞකික ඥානය ඔක්කොම. උරබග ප්‍රතිපදා. ඕටික කරනකොට හැරෙන්න කරලෙන්න පුළුවන් ඉඩ ටිකක් යනවා. ඒකේ ලෝකේ එහෙම පිටින් අර සිටි සිටියේ ලෝකෙට දැදිලා තියෙන මගේම වෙලා මමම වෙලා ඒවා ඇත්තම වෙලා තියෙන ගතියේ අඩු වෙනවා. මේ ඒ මේ උපාය නැතුව ඒ ගතිය අඩු කරන්නත් බෑ. හිතලා අඩු වෙනවා කියන එකක් නෑ. මේ උපාය කළාම ඒ ගතිය අඩු වෙනවා. ඒ ගතිය අඩු වෙනවා කියන්නේ නීවරණ ධර්ම ආශ්‍රව අඩුයි. කෙලෙස් අඩුයි. සෞඛ්‍යජනෝ කෙලෙස් නැහැ. කෙලෙස් නැත්තටම නැති වෙනවා. කෙලෙස් නැති වුණාට කෙලෙස් ඇති කරන්න පුළුවන් අනුශය නැමති හේතුව නැති වෙලා නැහැ. ඔය පැත්තෙන් ඔය විලක්ෂණය කියන තැනින් උතනින් අපි ඔය මෙනෙහි කරන ටිකෙන් අනුශය නැති කරන්න බෑ. අනුශය කියන එක නැති වෙන්නේ ලෝකෝත්තර දර්ශනයක විතරමයි. ඊට පස්සේ ඕගොල්ලෝ මේ ලෝකෝත්තර දර්ශනය ඉගෙනගෙන තියාගන්න ඕන තරම් දකින්න පෙර තිබ්බා නෙමෙයි කියන දේ දැක්කා නෙමෙයි දැකපු දේ තියනවා නෙමෙයි කියලා කියන්නේ ඇයි කියලා තව උකට උත්තර තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒවා වචන වලින් කියවට පිළිගන්න සුදුසු නෑ මම කිව්වට ඒක කලියුක වෙන්න ඕනේ. එහෙම කියනවා ඇයි කියන්නේ හේතුව මොකක්ද ඒකට හේතුව මොකක්ද ඒකේ ධර්මතාවය කියලා ඉගෙන ගන්නවා. ඉගෙනගත්ත තනම තමයි සම්මත මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන විමර්ශිතව හේතු බව විමසලා ගන්න. බුදුරජාණන් වහන්සේව දේශනා කරන කවදාත් එහි කියලා අන්ධ භක්තික පිළිගන්න කියලා. මෙහෙම කොච්චර කිව්වත් කය ගහලා පහේතු පාත්ත වෙන්න තියන්දු කියන එක කියලා පිළිගන්න එපා. ඒක කර්මානුකූල විමසන මනසකින් ඇයි එහෙම කියන්නේ හේතුව? කියලා බලන්න ඕනේ. එතකොට ඒව කර්ම කර්ම තියෙයි. එතකොට ඒ විදිහට සහේතුකව සහේතුකව සමාධිත්‍ය කියන එක ඉගෙන ගන්න. එතකොට කාලයක් යනකොට ඒ ටික තමන්ට තේරෙන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට තමන්ට ඒකේ සැකයක් නැහැ. ඒකවල විසක බව දෙන්නේ ඇත්ත තමයි කියලා. යන්තම් දර්ශනේ තේරෙන දර්ශනය ගැන සැක නැහැ. කාලයක් යනකොට ඒක තමන්ට හේතු. බලන්න පුළුවන්. හැබැයි ඉතින් හැම වෙලේම එළඹ සිටින ගොඩක් ඉන්නේ දකින්න ඉස්සලා තිබ්බ තියෙන දේ දක්න දැක්කන් පස්සේ තියෙනවා කියන මානසික මට්ටමක තමයි ඉන්නේ කටයුතු කරන්නේ. නමුත් හිත සමග තේකල බලනකොට දැක්කන්නේ. කියන මට්ටමට එනවා. එදා ඉඳලා සමස්ත මේ දර්ශනයම සිහි කරලා බලන්න පුළුවන් නිසා කායෙත් මේ හිත වඩ වඩ අනිත්‍ය වශයෙන් බලපල දුක් වශයෙන් බලපල එහෙම වුණේ නැහැ. මේ මාර්ගයේ වඩනකොට ආස්ව ධර්ම ශේ වෙනවා. අනුශේ විදර්ශන වෙනවා. ඔය මතක වික්ෂූප රජුපම කියන ස්පර්ශ ආයතන හය අකෝප්‍ය විදිහට වෙනස් වෙන්නේ නැති විදිහට එළඹ සිටින දවසක් මේවා. ඉතින් මෙන්න මේ වගේ දර්ශනය දැනගෙන ඒ දර්ශනය නැත්තම් ඒ සම්මා දිට්ඨිය දැකපු දේ දැනගත්ත දේ ඥානෝපසචෝ ධර්මයේ දකින්නේ දැනගත්ත දේ දැකගන්න යන්න තමයි සීල සමාධි ප්‍රඥා කියන ටික තියෙන්නේ මේ ටික දැනගෙන සීලයක පිහිටලා සමත්ය වඩමින් විදර්ශනා කරනකොට මේ ශ්‍රී ශික්ෂාව පුරනවා වෙනවා. මෙන්න මේ විදිහට කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියනවා. ඔන්න ওই විදිහට කරන්නේ කරන්ද කියන එකයි බුදුරජාණන් වහන්සේ සරි සම්බන් භ්‍රමචර්යයන් කියලා අර වගේ දුක්ඛාගත සසරකට උරුමකම් කියන අපිට මොහොතකට හරි මොහොතකට නෙමෙයි සදාකාලික රැකවරණයක් තියෙන්නේ අල්ප ආවශ්‍යයක් ඇති මිනිස්ය ඇති ජීවත් වෙච්ච අපිට ඉතුරු වෙලා තියෙන්නේ කරන්න ඕන ඒ දෙකයි කුසල ධර්ම කරන්න භක්මචර්ය වෙන්නේ කෙනෙකුට තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්නවා තමන්ගේ ජීවිතයට රැකවරණයක් හදාගන්නවා කියලා කරනවා නම් මගේ දුව පුතාට අම්මා තාත්තට සහෝදර සහෝදරීට අර්ථයක් සිද්ධ කරලා දෙනවා කියලා කියනවා නම් ඒ ඔක්කොම කුසල ධර්ම කරන්න භ්‍රමචර්යය වෙහෙසෙන්න කියන තැන හික්මමින් හික්මවන්න. එච්චරයි සත්පුරුෂ හැටියට කරන්න පුළුවන්. අනිත් හැම දෙයක්ම අවිද්‍යාව සහගත මනසකින් මායාවේ ධර්මයක් හැටියට හොඳයි සැපයි කියලා පෙන්ලා අර පොඩි ළමයිට සීනි බෝල දීලා මේ ඉන්නේ සත්‍යනාරයි. හරකොන් කනකොල කන්න දීලා මරණය කරගෙන යනවා වගේ වැඩක් නැති වෙනවා. ජරා මරණකට වදපාගාරය දක්වා. ඒ කියන්නේ කවෝය වැඩ ගන්න මේ කරත් ඔක කියන ධන එහෙම පතෝල වී පතෝල කරත් වල පැටවුවාම බරට හරක් යන්නේ නැහැ. ඉස්සරහා කරත්තේ මේ තියෙන වියකම වියේ වියගහ ඉස්සරහින් හොන්ස කොළපාට සමකොළ මිටියක් එල්ලනවා. ඉතින් හරක් ටික සමකොළ එක්කන්න තමයි ඉස්සරහට යන්නේ ටික ටික. ඉතින් කරත්තත් එක්ක වූ ඛණ්ඩ ඛණ්ඩ ඉස්සරහට යන්න යන කරත්තේ බක්තිකත් එක්කම අරගෙන යනවා. ඌට කවදාවත් ඛණ්ඩාම් දෙන්නේ නැහැ. ඉදිරියෙන් තියෙන එක බලාගෙන ඛණ්ඩ කියලා තමයි යන්නේ. අන්තිමට ඒ මනුස්සයාට අවශ්‍ය තැනට අරගෙන ගිහිල්ලා ඉවරලා කරත් දෙහෙම නිකේ දෙල දානවා ඉවරයි. එතකන් කන්දම තේරෙනවා වගේ ඒ වගේ ඕගොල්ලෝ දන්නවද මාර්ගයට අවශ්‍ය තැනට යනකම් ඕගොල්ලන් ওই කනකොළනේ කියලා තියෙන ඕගොල්ලෝ කම්පෙටින් පිටපස්සේ යනවා. මොකද්ද? දුව පුතා රත්තරන් රිපි මුතු මැණික් කියලා දැන් කෙනලා තියෙන ඉස්සරහ දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් මේක කන්ද යනවා ඉස්සරහට ටිකෙන් ටික. හැබැයි අපි මේක ගන්න කියලා ගියාට මෙහෙන් අයිතිකාරය ඕන දැනටතු අරගෙන ගිහිල්ලා. ඒක ගන්න ඕන වැඩේ ගන්නවා. මාර්යා තෝරන මේ මනුස්ස ජීවිතයෙන් සද්ධර්මයේ පැත්තට යොමු නොකොට ධර්මපරම පැත්තට යොමු කරන්න නම් එතෙන් කියනකම් එකල යනවා. මෙකේ ඉහළ දානවා එතකොට ඉතින් වෙනකොට කියලා. ඒ වගේ ඉතින් එහෙම කල්ලාතු තියා මේ තේරුම් ගන්න මේක උපායක් මේ අපිව රවට්ටලා තියෙන්නේ කියන එක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ රැකවරණය හදා ගන්න. ඕගොල්ලන්ගේ ජීවිතයට හරදරයක් දුකක් වුණා කියලා අපි උදේට ගන්න කවුරුත් එන්නේ නැහැ කියන එක මතක තියාගන්න. සමාජයක් හැටියට අවිද්‍යාව සහගත ප්‍රපංච සහගත මනසින් බලනකොට අපිට හිතෙන්නේ අපිට පේන්නේ ගොඩාක් අය ඉන්නවා වගේ ජීවිතේට තනියක් නැහැ වගේ ඥාතින් දෙමව්පිය දූදරුවෝ සහෝදරයෝ ඉන්නවා වගේ හිතට හරිය රැකවරණයක් තියනවා වගේ අවිද්‍යාවට පේන්න පෙන්නන්නේ නමුත් අපි හැම කෙනාගේම ජීවිතවල අපිට පේන තැනින් නෙමෙයි විසඳෙන්නේ අපිට නොදෙන්න තැනක යථාර්ථයෙන් විසඳෙන්නේ එතෙන්ට සාපේක්ෂව අපි හැම දිනම අසරණයි. අපි වගේම අනිත් අය අසරණයි. ඔතන ටිකක් හරි අවිද්‍යාව නැමැති නිින්ද නිදාගත්ත ලෝකෙ තුල ටිකක් හරි අවදීන් ඉඳලා අපිත් නැගිටලා අනිත් අයවත් නැගිටවන්න පුළුවන් නම් ඒක තමයි ඒ තමයි ලෝකෙ තියෙන උපරිම ආදරය කරන කෙනා. ඒක මෙහා කෙලෙස් සහගත මනසින් කෙලෙස් සහගත විදිහට හොතල් කරන එක නෙමෙයි. ඉතින් මේ බව තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රම ඕගලන්ට හොඳ යමක් කියලා දෙනවා. මහන්නේ ඔබලා අසංකීය ජීවත් වෙනා නෙමෙයි කල්පයක් ජීවත් වෙනා නෙමෙයි බොහෝම කෙටි කාලයයි තියෙන්නේ කියලා. ඉතින් මොකද මේ කෙටි කාලෙදි අපේ වචිනාකම අපිට තේරෙන අලිය ගන්න හැලු දෙකයි මේ ප්‍රමාණය. ඒ වගේ අපේ ප්‍රමාණය අපි දන්නේ නැති මොකද. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක මානව ජීවිතයක සද්ධර්මයේ තියෙන වටපිටාවක උපන්න ලැබුණා කියන එක ඔගොල්ලෝ හිතනවාද සසර එසේ මෙසේ ටිකක් නෙමෙයි. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝඩේ ඉන්න මාළුවේ සත්තු ඉන්නවනේ මුළු පොළොවේම තියෙන ගොඩබිම් මුළු ලෝකෙම ගොඩබිම් වල තියෙන ගස් වැල් ඔක්කොම අංගන අංගලේ අංගලේ කෑලි වලට කපලා. මොහොතේ ඉන්න සත්තු එකාට එක කෑල්ල ගන්න තිබ්බහම අර කෑලි ටික ඉක්මනට ඉවර වෙයි. නමුත් ඉන්න සත්තු ප්‍රමාණය ඊට දැනේ. මොහොතේ වතුරේ විතරයි. ඊට පස්සේ මිනිස්සු විතරක් නෙමෙයි ගොඩබිම් ඉන්න මිනිස්සු අනිත් සත්තු වේය කෝකි කඩි වගේ සත්තුන්ගේ ඉඳලා තෙනෙන. නොපෙනෙන බැක්ටීරියා වර්ගයේ සත්තුන්ගේ ඉඳලා ගත්තාම පෙර ජීවිතයේ ඕගොල්ලෝ මරණයට පත් වෙනකොට ඔය තරම් අසින්තිය අසංකේය හිතන්නවත් බැරි සත්වවිෂය අසින්තියයි. එච්චර සත්ව විශේෂ කොටසකින් එකම දැනකවත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැතුව මිනිස්සෙක් කියලා මනුස්ස මව කුසක උපන්න කෙනෙකුට හිතන්න පොඩ්ඩක් ලේසි කුසලයක් කියන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂයක් කෝටියක් කියන ජනගහනයක් කියන තරමට එකනකට සුන්දරයක් ලැබෙනවා කියන එක ඒ තරම් දෙයක්ද කියලා හිතේ. ඒ තරම් මේ පිනත් ඉදිරියට ඇවිල්ලා යටි මෙතෙක් ආවේ කියන එක මතක තියාගන්න. හැබැයි යමක් හදා ගන්න හරියම වේදනා සංකේ කරන්න අමාරු නෑ. හොඳට ගෙඩි හැදෙන කවදාව ගන්න පුළුවන් කැලයක් හදා ගන්න මොනතරම් මහන්සි වෙන්නේ දෙයිද? වතුර දාලා, පොහොර දාලා ඔය ගහ කපන්න පිටේ මහන්සි වෙන්න ඕනේ. එනවනේ. ඒ වගේ එච්චර වටිනාකම හැදුණු මානසික ජීවිතය කෙනෙක් මතක තියාගන්න එක නසා ගන්න ඉතින් මම කියනෝනේ ආරක්කු ටිකක් දීලා ඈ බොරු කේලමක් කියලා පාටියකට ගිහිල්ලා නැත්නම් හොඳට ටීවී එකක් බලලා සත්‍ය කළෝ එහෙම ඔය කියන්නේ නැති. කතාව දන්නවා කියන කමාරු නෑ ඒක ඒගොල්ලන් අපිට රසකට පහසු වගේ තේරෙන්නේ. පහසු වුණාට මේ බොහෝ විහෙතෙන් අපිම හදාගත්ත ගහ අපි කපනවා නේද කියන එක මතක තියාගන්න මේ පහසු ගහ කපන්න මේ ගහ හදන්න මේ ගහ වගේ තව පැලයක් ගහක් හදන්න මේ තරම් පහසු වෙන විදිහක් නැහැ කියලා හිතාගන්න. හිතාගෙන ඔබලගේ නිවීම ඔබලගේ නිවීම හදාගන්න ටිකක් උත්සාහවත් වෙන්න. මේ ගතාන ගතිකව ජීවන ලෝකයට අනුව දුවන්න එපා. ලෝකෙ ඔක්කොම එක දිගට එක රැල්ලට එකතුව දුවද්දී ඊට අනුව අනුගත නොවි ඒක දුවන්නේ නැතුව සැක්සකට වෙලා හුදකලාව සංවේගී මනසකින් මේ දුවන ලෝකෙ දිහා බලන මනසක් හදා ගන්න පුළුවන් නම් ලෝකයේ ජීවිත නෙමෙයි උපදුන හින්දා ඒ යුතුයකම් ටික කරමින් ජීවත් වෙන නමුත් අර්ථය අපේ නිදීමයි කියන තැනකින් දකින්න පුළුවන් නම් අන්නේ බඳු මනසක් හදාගන්න ඉබඳු මනසක් හදාගන්න උත්සාහවත් වෙන ආයෙත් ඒකයි උත්තර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙම නැතුව වචනයේ සම්ප්‍රදායයට යමක් අහලා දුවන්නමාලි දුවන පිරිසකට අනුගහගෙන සේම නෙමෙයි. ඒ නිසා මම හිතනවා මේ පින්වත්තුන් ජීවිතේ ඇත්තටම ඇත්ත දකින්න පැත්තට යන උත්සාහවත් වී ඇත්තටම මේ ජීවිතය ජීවිතේ ලබාගත් වාසනාවන්ත අර්ථයක් සිද්ධ කරගන්න උත්සාහවත් වෙයි කියලා. ඉතින් ඒ විදිහට උත්සාහවත් වෙලා මේ දුක් සාගත සසරෙන් එතර වෙන්න වෙනදර්ම මානසක් සමදෙනා මහදාගන්න ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම හේතු කුනිශ්චිත වේවා Thank you. දෙනාගේම ජීවිතයට ආලෝකයක් ලබා ගන්න පුළුවන්. මානව ජීවිතයට වටිනාකමක් ලබා ගන්න පුළුවන්. වටිනා පින්කමක් කළා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්, ලබා දෙන්න පුළුවන් පින්කමක් කළා. අපි හැම දෙනාම සිද්ධ කළ මේ කුසලයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දවසේදී ඔයගොල්ලන්ට බණ ටිකක් කියලා මට සිද්ධ කරගන්න පුළුවන් උනේ. බණ ටිකක් අහලා දුස්සහතර සතරෙන් එකට වෙන සත්‍යධර්මයේ ආලෝකයේ ඔයගොල්ලන් ජීවිතේ ලබා ගන්න පුළුවන් උනේ. මේ ගස්වැල් දේවල් දුරවල් නැත්නම් මේ ලියුලින් හැදෙන බඩු ගන්න හින්දානම් නෙමෙයි. මේ වගේ ස්ථාන ඇසුරු කරගෙන මේ වගේ දුකකට ඇවිල්ලා ඔගලගේ දෙමව්පියවත් නොකරන සේවයක් කරමින් වැඩ ඉන්න මහා සංඝරත්නය නිසායි. ඒ අතරදී අපේ ගෞරවනීය ලොකුහාමුදුරු නායක ස්වාමීන් වහන්සේ අධිතියයි මෙතෙන්ට අපේ නායක හාමුදුරු රෝගී ස්වභාවයෙන් ඉන්නේ අපි හැම දිනම සිද්ධ කළ මේ කුසලයෙන් ඒ විතරක් නෙමෙයි මේ ජීවිතේ අපි ගොඩේ බණ දහම් කියලා අවංක මනසකින් බොහෝ දෙනෙක් යහපතට හරවන්න දරපු උත්සාහයක් කුසලයක් තියෙන ඒ කුසලෙන්නත් ඕගොල්ලෝ සිද්ධ කළ කුසලෙන්න අපේ ගෞරවනීය නායක හාමුදුරන්ට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ කුසලයන් යානසංශ බලයෙන් අපේ ගෞරවනීය නායක හාමුදුරන් රෝගී තත්ත්වයේ ඕ ඉක්මනින් සමනය වෙලා නිරෝගී සුවපත් භාවයටමපත් වෙත්වා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනා වූ උතුම් බෝධියකින් නිවන සැනසෙන්නත් මේ කුසල ධර්මය නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට පාරමිතාව වේවා කියලා කවුරුත් ආශිර්වාද ඒ වගේම නායක ස්වාමීන් වහන්සේට බොහොම හිතේශීව පහසුකම සලස්වමින් සකසමින් මේ ස්ථානයේ වැඩ සිටින අනිස්වාමී වහන්සේලාට අපි කරපු මේ පින් අනුමෝදන් කරමනෝදන් වෙත්වා ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇතිවෙත්වා ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනා බෝධික මුතුන් වන සනසිත්වා කියලා සාදු ඒ වගේම අපි කරපු මේ සියලු කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන් මේ පින්වතු විදවල් දරවලා රක්ෂා අධිෂ්ඨාන දාදිග්‍රහීතෝ ශාසන මාමක ඉෂ්ඨකාරක සිල් දිවියෝ මේ පින්වන් මොදන් වෙත්වා දිව්‍යන් දිවේශර වඩා වර්ධනය කරගන්න දිව්‍යපත් බෝධියකින් උතුම් නිවන සැකසෙත්වා දිනවදා අපි දිව්‍යට පින්වන් මොදන් කරමු आत्मसत्भातिमात्मा देवानाथा महितिका पुण्यन्तमन्मोदित्वा चिरदक्कं सुबुद्धिशासनम् आत्मसत्था सुबुमत्था देवानाथा महितिका पुण्यन्तमन्मोदित्वा चिरदक्कं सुबुद्धशावकम् आत्मसत्था सुबुमत्था देवानाथा महितिका पुण्यस्तमो हित्वा बोधयन्तु स्वं पदम् ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අපේ වර්ණහපු මේ සියලුම දෙනාගේ නම් නැති කාල යාත්‍රා කළා මේ ජීවිතේ සාංශාරික යම්කා ඥාති සමූහයක් සිටිනම් මෙය පරිලෝකෙහිලා අපේ කළ කුසල ධර්මයේ අනුමෝදන් කරුම අනුමෝදන් වෙත්වා एयाय भूत्य तिष्ठामि कुचितेन बुद्धिर्मतमिति सपद्भागः कृत्वा एयाय च पतनबोधिति मुत्तुमेन शनसित्वा किमादासिमपि नास्ति किमनुमोदं करमो इदं मे ज्ञातीनं भोतु सुखिताहं च ज्ञातयो इदं मे ज्ञातीनं भोतु सुखिताहं च ज्ञातयो इदं मे ज्ञातीनं भोतु ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් මේ සත්‍යව ඔයගලන්ට සිද්ධ කරගන්න ඒ අවස්ථාව සැලසලා ඉන්නට මේක දේවල් දරවල යන්ත්‍ර ශක්තිය නම් ඒ සිල් දෙනාට මේ හැම දිනකටම තිමනෝතම් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතුනන් සුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඔය සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල විපස්සෝ දුරු වේවා කරන කෙන යහපත් අදහස් යල සමුද්ද වේවා ඒ වගේම සුපසේ බුදු මහරහතන් වහන්සේලා සතහත නිවී සැනසී කරන වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තව සදාකාලික සැප ඇති ශාන්ත සුඛෝතුමෝ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට නම් කුසල ධර්මයේ සෑම දිනකටම උතුම් නිවන් පිණිසම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වර්ගා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවනෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච अतो निम्बाधसम्पत्तिः निनाते समिच्छतु Thank you. කතා කරන්නේ එදා ධාරණයට ආවම කොහොමද මගේ නම් මේ යාන්ති ඉලකට දෙතිය ගිහිල්ලා මට කතා කළා එයා සමහර මට කිව්වා ස්වාමීන් වහන්සේ මම මෙච්චර කාලෙ ඉඳලා දැන් ඉතිරේ ලක්ෂණ කොරෝනා නම් මට මේ වෙලාවට ආදායම් කරන්න බැහැ කියලා කිව්වා කුසලමාර්ගයේදී අර ඔක්කොම කියනවා අපේ සත්පුරුෂය හැටියට